මේක සිද්ධ වෙන්නේ රජගහනුවර වේළුවනාරාමේ එමේ ඉන්නකොට සරුවච්චන් වහන්සේ ඒ සංඝයා වහන්සේට උපදේශයක් අවවාදයක් ධර්මාන් ශාසනාවක් කරනවා අපමිදම් බික්කවේ මනුස්සානං ආයු. මහණෙනි මේ මනුස්සයන්ගේ ආයුෂ බොහොම මඳයි, කෙටි, අල්පායුෂ්කයි. ගම ගමනීයෝ සම්පරායෝ කාතබ්බං කුසල. මේක තැල්ල යන්න වෙනවා. ඒක නිසා ඒ යන්න ඉන්න තැනක කුසලයක් කරගන්නයි කියලා. විත්ත ධම්ම වශයෙන් මරණය කෙටි ළඟයි විචා සම්ප්‍රායික වශයෙන් කුසල කටයුතු කළ යුතුයි චරිතබ්බම් භ්‍රමචර්යය. උපරිමේ තමයි මතක් කරන්නේ භ්‍රමචර්යය රකින්න ඕනේ කියලා. නැති ජාතස්ස අමරණ. ඉපදිච්ච කෙනෙකුට මර අමර අමරණීය කියලා එකක් නැත්තේ. ආ යම් කිසි කෙනෙක් ඒ අනුව ජීවත් වෙනවා නම් දීර්ඝායස වුණත් අවුරුදු 100ක තමයි කිට්ටු කරලා තියෙන්නේ. ඊට වැඩිය අඩු. මේක තමයි දල ජීවිත අපේක්ෂාව. ඉතින් මේක දකින්නකොට අර සංඝයාට ඒ අනුව සංවේගය පහල කරන්නයි මේ කතාව කරන්නේ. නමුත් ඒකට මායя කැමති නැහැ. ඒක නිසා මිනිස්සයා කියනවා නෑ නෑ මානවයාගේ ආයුෂ දිගයි. ඒක නිසා මේ මරණය කල්පනා කර කර අම්මගේ තනිය හොයාගෙන යන දරුවෙක් වගේ ඒක කල්පනා කර කර ඉන්න එපා මේ මරණය කියන එක එන එකක් නෙවෙයි මරණය කියන එක එන එකක් නෙවෙයි කියලා මාරයක් කියනවා ඉතින් ඒ කියන්නේ තනිකරම අර දැන් තියෙන කාම භෝගීන්ගේ තියෙන අදහස කාම භෝගීන් ජීවත් වෙන්නෙම කවදාකවත් මැරෙන්නේ නැහැ කියලානේ ඒකනේ ඔය නිත්‍ය දේපොළ <coughs> නිත්‍ය දේවල් එකතු කරගෙන නිත්‍යත්‍ය ආරක්ෂා කරන්න හදන්නේ. මේ කිසිම ඔය දේව නිර්මාණවාදී නගර නිර්මාණයක මරණය පිළිබඳව කිසිම සංඥාවක්වත් නැහැ. ඒක කියන්නේත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අර ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකට ගැලපෙන්නේ නැති එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කැමැති තරුණ විශේෂයෙන්ම කැමැති ඒ වගේ දැනට ගිහිල්ලා යන්න මොකද මරණය පේන්නේ නැති නිසා. ඒ නිසා මරණය මතක් කරලා දෙන එක මායයක් කැමති නැහැ දැන් හැදෙන තරුණ තරුණියත් කැමති නැහැ. ඒ වගේම නවීන සං මේ විවස්ථාදායකව කැමතිත් නැහැ. මොකද ඒගොල්ලන් ඕනෙලා තියෙන්නේ මේ දුප්පතුන් නැති ලෝකයක් සදාකාලිකව හදන්න. ඉතින් ඒ වගේ ගැති ස්වરૂප යටතේදී මායයට විශාල ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය ලැබිලක් තියෙනවා. ඒ වුණාට ප්‍රමාණය මදි. තව තවත් ලබා ගන්න තමයි ඒක පිළිබඳව කවුරු හරි විරුද්ධව කතා කළොත් ඉනිදලා දෙලින්ම මුණ දෙනවා. ඉතින් ඒ தත්ත්වයටදී සරුවචන් වහන්සේ මේ භික්ෂු පිරිස නැත්නම් සිවණක් පිරිස කියමුකෝ වේරා ගැනීම සඳහා කරන මේ ප්‍රයත්නයේදී සරුවචන් වහන්සේට පේනවා මරණය සහ අමරණීයත්වය අතර විශාල සම්බන්ධයක්. මරණය දැක්කොත්මයි මරණය හරහාමයි අමරණීයත්වයට යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ මේ දුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ සමීකරණ සම්බන්ධතාවය පෙන්නලා දීලා තියෙනවා. ඇයි අපි මරණයට ආසන්න හේතුව උප්පත්තිය. ඒක හුඟක් අමාරු හේතු ගන්නට කටියට. නමුත් උගදෙනෙක් හිතනවා මේ මරණයට හේතුව මේ රටේ දුප්පත්කම. එහෙම නැත්නම් වෙන මොන හරි ප්‍රශ්න එහෙනම් මේ විස බීජ මොන මොන හරි කියලා හිතනවා කිසි කෙනෙක් උප්පත්ති ගැන හිතන්නේ ඊට පස්සේ උප්පත්ති හේතුව මොකද්ද උපාදාන උප්පත්ති කියන්නේ ගියාත්මවල ඇති කරපු උපාදානයක් වුණත් ප්‍රමාණවත් වෙනවා එතකොට මරණය ඇති වෙන්නේ ඒ උපාදානයට හේතු වෙන්නේ සාමාන්‍ය තෘෂ්ණාව ඒ සාමාන්‍ය තෘෂ්ණාවේ කටයුතු කරනවා නම් ඡාට උපාදාන වෙනවා කියන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා භවයේ කියන එක ඉබේම වැඩනවා මම කොහේ ගියත් උප්පත්තියක් හම්බ වෙනවා ඉතින් ඒ නිසා කොයි වෙලාවකද තෘෂ්ණාව නැති කිරීම සඳහා ඒ කෙනාට කිසි කිසිම ළඟින්ම ආසන්නයේම සම්බන්ධ වෙන්නේ මරණානුස්සතිය. යම් කිසි කෙනෙක් මරණානුස්සතිය කරනවා නම් එයාට ඒ තෘෂ්ණාවට හේතු වෙන කෙලෙස්කරන බයලජ දෙක පහළ වෙනවා. යම් කිසි කෙනෙක් බයලජ දෙක පහළ නොවෙන්න නම් අනිවාර්යයෙන් මරණය අමතක කරන්න ඕනේ. ඒ වගේම තෘෂ්ණාවෙ මෙහෙවන්න ඕනේ. ඉතින් මෙහෙවට පස්සේ ඊගාව ආය මරණයක් උපත්යක් සම්බන්ධ වෙනවා. ඒ නිසා ජීවත් වෙන තාක් හැම වෙලාවෙම මරණය සිහිපත් කරගෙන ඉන්න එකනට අවදාකවත් පවක් කරන්න නොම ගෑන්න ඉඩක් නැහැ. ඕනෙම පවක් කරන්න පමාදයට වැටෙන්න ඕනේ. මද්දයට වැටෙන්න ඕනේ. ඒ මරණය අමතක කරපු අය තමයි. ඒකා සරුවචන් වහන්සේගේ සූත්‍රයක් ඒකට උද්දුදු කරනවා මරණානුස්සති භික්කවේ අමතෝ ගදං අමත පරියෝසානං අමතේටමයි අමෘත් මරණය මරණය නැවත සිහිපත් කිරීම අමෘතේටම නැඹිලා තියෙනවා අමෘතේ අවසාන කරගෙන තියෙනවා නිසා මේ මෘතේ සහ අමෘතේ දෙක අතර සම්බන්ධතාවය කියන්නේ ආගම කියලා කියන්න පුළුවන් මත අපි පොරොන්දු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ ආගමනුකූලව කටයුතු කෙරුවොත් මරණය නොයයි කියලා ඒක මාර ධර්මයක් බුද්ධ ධර්මයක් නෙවෙයි ඉතින් ඒ නිසා උඟ දෙනෙක් ආර මරණය නොබෑ නොයේමත නැත්තම් නොපතන ක්‍රමයකට ජීවත් ජීවිතය හදා ගන්නවා සැලසුම් හදා ගන්නවා පෞල් සැලසුම් සංවිධාන සැලසුම් ඉතින් ඒ තුල පොඩ්ඩකට මරණය අමතක කරනවා ඒක විශාල සම්භෝගයක් ඒගොල්ලන් එතකොට යෝගී වෙන්න බෑ භෝගී වෙන්න පුළුවන් යෝගී වෙනවා කියලා කියන්නේ නිතරම මේ මරණය සිද්ධ වෙනවා ඒක කිත්තු වෙනවා මරණය කියන එක සීපත් කරනවා. ඒක නිසා ඒ මම යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙච්ච ගම 79 තිබුණා මගේ ජීවිතේ පළවෙනි වතාවට කරපු රිට්‍රීට් එක මුනිදේජිතුමා ආවේ ඔක්කොම සුද්ධ සංවිධානය කරේ දැන් කාලේ තියෙන ඔය කොහෙන්ක ජීයක වගේම තමයි දෙකම ඉන්න එකට තමයි වැඩ කරන්න හිටියේ. ඉතින් ඒකට ගියාට පස්සේ ඒ මට පළවෙනි වතාවට තමයි මේ බුද්ධ ආගමේ වචන ඉංග්‍රීසියෙන් අහන්න ඉංග්‍රීසි බණ අහන්න නිසි බුද්ධහංකාරව දකින්න හම්බුනේ එතෙන්දී එතුමා කියනවා කවදා හෝ පළවෙනි මාර්ග ඥානෙ ලබන්න නම් ඉති ඉස්සල දවසේ මරණය අත්දකලා තියෙනවා. මරණය අත්දකින්න තරම් දුක්කට ගියාට පස්සේ තමයි මරණය අත්දකින්න තරම් දෙයක් දරා සියාගත්තට පස්සේ තමයි එහා පැත්ත දකින්න පුළුවන් වෙන්නේ මරණය දකින්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් මරණය හා සමාන නැත්නම් ජීවිත ආශාව කාය ආශාව අතහැරලා මරණ හා මරණය හෝ මරණය සමාන දුකක් විඳපු දවසේ පහුවෙන්දා මාර්ග ඥානයක් ලැබෙනවා. ඒ නිසා භාවනාදී මේ වගේ දුකක් එනවා නම් ඒ මාර්ග ඥානයක් ලැබීමට කිට්ටු කරලා තියෙනවා කියන එක නැත්තම් සිවිල් දෙවිදුවකට වැඩියා කියන එක එහෙම නැත්තම් ඒකට සූදානම් වෙලා යන එක සමාජ ධර්ම වලට ගැලපෙන්නේ. සමාජ ධර්ම වල තියෙන පුළුවන් තරම් ඒක අමතක කරලා තමන් ළඟට ආවොත් පිට්ටුවට ආවොත් උද්ද පැනගෙන නටනවා, ත්‍යාගෝසං ගහනවා. නම් සාමාන්‍ය මරණය පිළිබඳ හැඟීමක් නැහැ. ඉතින් ඒක ක්‍රිෂ්ණමූර්තිතුමා එංගලන්ත ගෙනිලා අයියත් එක්ක සම්පූර්ණ බැවත් කියලා කණ්ඩ බොණ්ඩ දීලා මේ දරුවෝ දෙන්න කවදා හරි වැඩගත් තැනකට එන බව දැනගෙන කටයුතු කරනකොට හදිස්සියෙම අයියා මැරලා යනවා. අරගේ ජීවිතය සම්පූර්ණ කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒක දන්නේ එකම කෙනා එංගලන්තයේ අයියා. යත් එක්ක ඉන්නකොට නැති වෙනකොට ඉතින් මේ හරියට කනගාටු වෙනවා. නමුත් අර පිටරට අයගේ උදව්ව නතර වෙන්නේ එයා කිසිමුත් එක දිගට වැඩ කරන ගිහිල්ලා එයා මේ ලෝකනායකයෙක් බවට පත් කරන්න ආධ්‍යාත්මික නායකයෙක් බවට පත් කරන තමයි කටයුතු කරන්නේ. ඒක දවසක එයා ඒ එගලන්තේ සාස්මුල වාඩිලා ඉන්නකොට කල්පනාවේ ડિප්‍රෙෂන් තමයි අයියනස් වෙච්ච එකක් තියාගෙන දැන් මේ මිනිස්සු ලෝක නායකයෙක් වෙන්න උත්සාහ කරනවා උනන්දු කරනවා ඉතින් ඉන්න වෙලාවේදී ඒ සම්ප්‍රදාන කෝල මිනිහක් ගෙනියනවා දැක්කම. එංගලන්තේ කියලා තමයි කියන්නේ. ඉතින් මිනිස්සු මිනිහ පිටිපස්සේ උන්ටම ආඩන කට්ටිය ගා ටිකක් කන්නර කට්ටිය පිටිපස්සේ ආඳන් නැති කට්ටිය පොලිමේ යනවා. ඉතින් මම දැක්කලු මේ මිනිස්සුන්ගේ හැඟුම්. ඒකල්ලා ඒ ආඳන කට්ටියට කියලා ඉවර කරන්න බැරි තරම් දුක් අඳෝනයි. ඇයි මට නැත්තේ කියලා කල්පනා කරා. මේක දිහා බලාගෙන ඉන්නකොට මට නැති මගේ මිනිහක් නෙවෙයි. මගේ අයියා නෙවෙයිනේ. මගේ අයියා වුණා නම් ආන්න මමත් අන්නවා මට බේරුමක් නැහැ. ඉතින් ඒක එයාගේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල කියනවා සෝවාන් වීමේ අවස්ථාව කියලා කියනවා. ඒ ගහ තාමත් වෙන් කරලා තියනවලු ඒ තරම් අවබෝධයක් ලැබිලා තියෙනවා. තමන්ගේ කෙනා මරච්චාම අපි නටනවා. හැබැයි අනිත් දවසට මරණය අමතක කරලා ජීවත් වෙනවා. ඒක නිසා මේ අප්‍රමාද භාවනාව නැත්නම් සතිමත් භාවනාව පුදුමාකාර විදියට <coughs> මේ කාරණාව ඉස්මතු කරලා දෙනවා අවස්ථා තුන හතරක් තියෙනවා භාවනා ජීවිතයේ ඒ මේ මරණය සිද්ධිත එන වෙලාවක් නැත්නම් මරණේ පූර්වංගම අවස්ථාවක් නැත්නම් පෙරහුරුවක් ඉතින් ඒක හැරේ આવුත් නම් මානසික අසහනයක් ඇවිල්ලා මානසික කඩාවැටීමක් ඇති වෙන්නේ කියනවා මේක ටික ටික එන්නේ ආනේ ටික ටික එන එක පෙන්ලා දෙනවා පළවෙනි වතාවට කෙනෙකුට දැනෙන්නේ සම්මසන ඥානෙයි. සම්මසන ඥානෙයි තයෝ අදහා තේරෙනවා. මේ කාලය අතීත අනාගත වර්තමාන නැතුව කාලය කියන උපමානේ තේරෙනවා. ඒකෝට කල්පනා වෙනවා <clears throat> මම ඉස්සරහත් මට මේ ඥාණයම මේ දැනුමම මේ හැකියාව ඔක්කොම තිබුණා. මම භාවනා නොකරපු නිසා මම ඒකට අවදි වුණේ නැහැ. ඉස්සරහටත් මම හිතින් අත්තරදි වෙන්න පුළුවන්. මම හිතින් දොස් වෙන්න පුළුවන්. ඒකට මේ ඥාණය විතර තියෙනවා. මම මේ වෙලාවේ අත්තරද්ද සමාදන් වෙනවා මිසක් මේ වඩන ලද සතිය සමාදන් වෙන්නේ නැහැ. ඒක දකින්නකොට යාට සම්පූර්ණ භවයේම ඒක බාරට සිත්තු කරලා පෙන්වන්න පටන් අර ගන්නවා. තය වද්දා කියන්නේ තුන් කාලය කියන එකයි. එහෙම දකින්නකොට පේනවා මේ දැනුම තියෙන දෙයක් නමුත් ඒක අපි සමාදන් වෙන්නේ නැහැ. අපි සමාදන් වෙන්නේ ලෞලෝකායත ඥාන. ඉතින් එතකොට වර්තමානයේ මෙහිත පවත්නවා නම් නැත්නම් සම්මස්සනය පවත්නවා නම් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා ඉවත් දේවල් අක්ක කිසිම අගයක් ආඩම්බරයක් සාරාතිරමක් නැහැ ඔක්කොම එකයි. ඉතින් මෙහෙව් එකේ ඇයි මේ එකක් පස්සේ අඹාගෙන දුවන්නේ? අදාළ නැහැ. දුවන්නේම අර මොකක් හරි උපාදානයක් මොකක් හරි තණ්හාවක් ඒක තාලියක් ආඩම්බර දීලා නැත් ඒකත් මැරනවනම් ඒක බලාගෙන මමත් මැරනවනම් කියලා ඉස්තිස්සල්ලාම <clears throat> අමරණීයත්වයේ පිළිවෙත පුංචි හැඟීමක් එනවා මේ වෙලාවේ මම මේ අවදිය ඇති කරගෙන තියෙන අවදිය මරණයෙන්වත් ඉවර වෙන්නේ මේක මං ගෙනාවු එකක් අපි මේ උත්සාහ කරන්නේ ඒක ඉස්මතු කරගන්න ඒ ඉස්මතු කරගත්තට පස්සේ ඒක සදාකාලික දෙයක්. මේ සදාකාලික දේ කොච්චරක් මෙයාට යෝගාවචරයට ධෛර්යයක් තල්ලුවක් දෙනවද කියනවනම් එයා හිතනවලු රහත් වෙලයි කියලා. ඒ නිසා මේ වෙලාවේදී මේ අතීත අනාගත දිගේ යහට මෙයාට හිත මෙහෙවන්න කියත් නැත්නම් සත්‍ය කඩාගත්තොත් මම රහත් වෙනවා කියන පැත්තට එන්නේ. ඒ මොකද ඒ තරම්ම පේන්න පටන් ගන්නවා මේවා. ඉතින් ඒ නිසා එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා එළදී පුළුවන් තරම් අතීත අනාගත ගලපමින් මේක තහවුරු කරගන්න කියලා. අකේ අපේ ලොකු සාන්ති කියනවා කොහොමඩක්වත් අභිරමණය කරන්න එපා. අභිරමණය කෙරුවොත් මෙතන ප්‍රමාවක් සිද්ධ වෙනවා. ඒක නිසා මේක වෙනවා බව දැනගෙන ඉදිරියට යන්න කියලා. ඒක සාමාන්‍යයෙන් තීරණාත්මක අවස්ථාවක් සම්මස්ත ඥාන. එතකොට හැබැයි මේ එතකොට පේන කාලය පේන්නේ අංශු අංශු වශයෙන් නෙවෙයි පදාස පදාස වශයෙන්. තාම කඩලා කුඩු කරලා පුංචි කරලා බල්ල නැහැ. අපිට පේන්නේ කලාප වශයෙන්. අපිට පේන්නේ ප්‍රදේශ වශයෙන්. සම්මස්තනේ වෙනවා. එයා හිතා ගන්නවා මට දැන් අන්තිමටම සම්මස්තනේ වෙලයි කියලා. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. ඒ කැටි කැටි කැටි තියෙනවා තාම දියුර වෙනා නැහැ. ඊට පස්සේ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට වැටෙනවා. කියන්නේ මේ අමාර්ගයේ මාර්ගයේ විදිහට සලකගෙන හිටපු මාර්ගයේ අමාර්ගයේ විදිහට සලකගෙන හිටපු මේ මාර්ගයේ බුද්ධ ඥානවස්සේ කතාවක්. ඒ දෙක වගේ ඥානයක් මෙතන තියෙන්නේ. මම ඥානෙ කියන්නෙම වසල දෙකට. මම ඥානෙ කියලා ගන්නෙම මේ වසවිසකට. අමාර්ගයේට එහෙම එකක් නැහැ. ඉතින් එතකොට Taman පිළිබඳව හරීම කලෙ මුලින් නමුවා වගේ ඒ කොට්ටුරයක් කන පිට ගැහුවා වගේ අමුත්තත් තේරෙන්න පටන් අර ගන්නවා. තාම මම මේ ඥාණයට කැමති. මම මේ <coughs> දැනුවට කැමති. ඒක තනිකර මායාවේ ටැක්ටික් එකක්. ඉතින් ඒකට කැමති තාක්කල් මායාව පුළුවන් තරම් උදව් කරනවා. ඉතින් ඒක මේ මායාව මෙහෙම උදව් කරනවා මගේ බණ අපේ තියෙන දැනුමට කියන එකක් දැනුමක් නේ. ඒ දැනුම තමයි බුදුරජාන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මාර්ගෙ පෙන්වන්න හදන මොකද අර කියා එහෙම එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙනම නැහැ. මත් මෙතෙන්දි තේරෙනවා මේ මම මෙතෙක්කල් මේ කරගෙන ගිය නන්දුවෙක් කරන ගිය කිසිම දෙයකින් නිවනක් නම් ලැබෙන්නේ නැහැ. නිවන ලැබෙන්න නම් ඒව අමතක කරන්න. එහෙම නැත්නම් අතහැරලා දාන ගතියක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ඥානය පහළ වුණාට පස්සේ තමයි මෙයාට පදාස වශයෙන් පිනිච්ච දේවල් තවදුරටත් කඩකඩා බලන විසිතුරු කර බලන විස්තර කර බලන සතුරු ගහර බලන ඥානයට වැටේ. ඒක නැත්නම් අර අදාස වශයෙන් දැකපු එක අංග සම්පූර්ණ සාකල්්‍යම කෙරිච්ච කේවල தත්ත්වය කියලා හිතාගෙන. ඒකයි රහත් වෙනවා කියන මට්ටමට හිතෙන්නේ. ඒක අධිමානෙ වෙන්න පුළුවන් කෙනෙකු බුදුජානක පිළිගන්න. නමුත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට දාලා මේ සියල්ලම එක සමානයි. කාලය අතින් බැලුවත්, දේශය අතින් බැලුවත්, දේවල් අතර කිසිම වෙනසක් නැහැ. හැම තැනම තියෙන සමාකාරව ඒක තමයි choiceless awareness කියන්නේ හැමදේම සමසේ දාලා සලකන්න. අරක ලොකුයි මේක පුංචි මේක සුභයි මේක අසුභයි මේක ධාර්මිකයි අරක අධාර්මිකයි ඊව කරන්න ගියොත් ගන්න. එතකොට පේන්න පටන් ගන්නවා මේ හැමදේම තියෙන ගොජේ. මත වෙනවා දැන් ඉල්ලලා දඟලනවා මෑරනවා. මත වෙනවා දැන් ඉල්ලලා දඟලනවා මෑරනවා. ඉතින් ගොජේ දකින්නකොට ඊට ඉස්සෙල්ලා සම්මස්ත ඥාණයෙන් තල්ලුවක් හම්බෙලා තියෙන්න ඕනේ. ඒක නැත්තම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ මේ අමාර්ගය තමයි මම මෙතෙක් කල අල්ලගෙන ඉඳලා තියෙන නිත්‍යයි කියලා. <coughs> මඩ හිටපු ඉන්නවා වගේ දැන් ඉන්න අතහැරලා මඩ දෙකට. ඔක්කොම මේ බිම්බෝම්බයක් උඩ ඉන්නවා වගේ. ඔක්කොම නිකන් යවුලන දෙදරන තත්ත්වේ. ඉතින්දිත් මරණය ඇවිල්ලා නිතරම හොල්මන් කරනවා. සමහර විටක රෑ දෙක තුනක් නිින්ද යන්නේ කියන්නේ. සමහරකට කෑම කන්න එපා වෙනවා. සමහරකට මේ ලෝකෙ මෙහෙම මොනම ප්‍රිය වස්තුවක්වත් නැහැ කියලා හිතනවා. මොකද අර හිත හැදෙන්න එපායි. ප්‍රිය වස්තු නැති එක නෙවෙයි කියන්නේ. ප්‍රිය අප්‍රිය භාවයක් නැහැ. දෙක අතර සමාකම සමානකම ඒක තමයි අපි මේ ධර්ම දේශනාවට ඉස්සෙල්ලා අහව ධම්මපද ගාථා දෙකෙත් කියුනේ ඒක තමයි. ප්‍රියයක් තිබ්බනම් විප්‍රයෝගේ තාම කනගාටුයි. ප්‍රිය අප්‍රිය නැති කෙනාට එහෙම විප්‍රයෝගයක් නැහැ. කොයිතනත් එකයි. ඉතින් ඒක බැරි වෙන්න හේතුව අපි නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි කියලා ගන්න දෙන්නේ. මාත් මැරෙනවා, උඹත් මැරෙනවා. ඉතින් ධම්මරත්යාමර ඉන්නකොට කියනවා දැන් තාත්තමහා නීතිකාරයා පොලිසියේ. ඉතින් ඒ අල්ලපු වැටේ මිනිසයා පාරක් දන්න ගිහිල්ලා ඒ පාර හොඳටම පටු නිසා නඩුවක් දාලා කියලා කියනවා මේ ඉදෙන් මේ අඩි දෙකක් මේ වැට පස්සට කරන්නද මොකද්ද කියලා. මෙයා දීලා නැහැ. නඩුකාරයාට තේරෙනවලු අරක සිත්ය සාධාරණයි අරවිණයට සාධාරණ කරන්න උකර නඩුකාරය ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කතා කරලා තාත්තට මේ කිව්වා මේ ගිනියන දේවල් නෙවෙයිනේ. මොනක දීල දෙමන ඉවරයිනේ. මැරනවනේ තම කිසි අරුත් මැරෙනවනේ කිව්වා. ඔය ඉලෙනකත් මැරනවනේ. ඌට දීල දාන්න කියන්නේ. ඉවරයි. නඩුව මෙහෙට ආවත් නඩුකාරය ආවත් එච්චරයි කියන්නේ. ඒ ඔය ධම්මචාමයේ ජලෙහිලා කියන චාරි මමත් මරනවා තමයි කිව්වොත් මරනවා. ඔය දෙකම පේනවා උදයපේ ඥානෙ. ඔය කටකතන්දර කියන අපි ඔය කත කතචොලිකමක් නේ කියන්නේ. ඒකත් මරනවා මාත් මරනවා කිය. ඉතින් ඒකට ධෛර්යයක් දෙන්න ලේසි නෑ. ඒක ධෛර්යයක් දෙන්න බැරි අර වගේ ආහාරය පාවෙනවා ගුරුවරයා පා වෙනවා බණ භාවනාවේ පා වෙනවා තමන් ගැන අප්‍රසන්න වෙනවා ඒවා ඉතින් කාරණා හතරකට දාලා තියෙනවා අපි කඩුවෙලදී ඒ කාරණා හතර ගත්තේ අපිලිවෙලට යනවා. මඩේ අල්ලගෙන හිටපු ඉන්න අතහැරලා මඩට වැටෙන. එහෙම නැත්නම් අක්‍රමිකතාවයකට යනවා. හිතවිලි ධාරාව අක්‍රමික වෙනවා. ඊගාට අන්ධබන්ධ වෙනවා. ඊට පස්සේ පේනවා මේ කරන්න බැරි වෙනවා. ඒ තරම්ම මේක මේ ලෝකයන් බාරගත්ත එක කියලා අස්මාන් ඉවර කරන්න කොහොමද? ඉතින් ඒකේ කාරණා ටික තමයි මට හිතන්නේ බෞද්ධ භාවයේ සඳහා මතක් කරමු කියලා ඔස්ටෙන්ස් කියලා තියෙනවා. ඉරිටේෂන් එක තේරෙනවා. ෆ්‍රික්ෂන් එක. මේ හැම තැනම කොහේ කරන්න ගියත් මොකද්දෝ පොඩි ඉරිටේෂන් එකක් තියෙන ඉතින් අර මම විහිලා ගත්තොත් මට පේන්නේ එකයි. කතා කරලා බලන ධර්ම සාකච්ඡාවේදී වෙන හැම කෙනාම ඉන්නේ ඉරිටේෂන් එකේ තමයි. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුකසේ දරා සිටීමක් කියලා. ඊට පස්සේ පෙඩැන්ටික් මම ඊට පස්සේ හරියටම කරනවා කියලා අපි කැසවට ගහගන්නවා. හැම කෙනාම ඒක කරනවා. ඒක කියනවා ඔය මේ මැඩම් මොන්ටිසෝරි ඉපදෙනකොට ළමයා ඉපදෙන්නේ මම ලෝකෙට රජ වෙනවා කියලා. මම ලෝකෙ දිනනවා කියවල ඉපදෙන්නේ. අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා මේ ඉපදුණයි කියලා. හැම කෙනෙක් වෙන්නේ වගේ. නමුත් ජීවත් වෙන ජීවත් වෙන්න අර නෑ කියන බෑ කියන කම්මැලි භූතෙක් බවට පත් වෙනවා. එනකොට එන්නේ ඒ වගේ. අනේ පෙඩැන්ටික් ගතියක් තියෙනවා. ඊට පස්සේ disagreeable මේ මිනිස්සු මේ කිව්වට ධර්මයේ කිව්වට මේක සමාජයේ බලන්න කියලා මට බෑ එකඟ වෙන්න. කොහොම බලන්නේ? එතකොට ධර්මයේ අධර්මයේ යුතුයකම් හරි නැතිකම් බයලජ්‍ය දෙක ඉව කඩනවා කිව්වහම ඒකට අපි අමාරුයිනේ. ඒක නිකන් හරියට චිත්ත බේදක් බොන්නා වගේ ඩිස්ඇග්‍රීබල් වෙනවා. මට බෑ. හැබැයි මම සෑහෙන දැන කඩලා තියෙනවා. ඉදිරිටිකේදී බෑ කියලා එනවා. ඊගාවට ෆෝල්ස් ෆයින්ඩින් කියනවා මට කඩන්නත් පුළුවන්. අන්න අහවල් කෙනා හුණියම් කරනවානේ. අහවල් කෙනා මට වපරේට බලනවානේ. අහවල් කෙනා නැත්තම් කරන්න පුළුවන්. නැත්තම් වේලාවට වැස්සනේ. වැස්සේ නැත්තම් කරන්න පුළුවන් කියලා ඉස්තු ගුණයට හරි කාට හරි දොස්තරගෙන ගතියක් ඉතින් ඒක හරි පැහැදිලි මේ සතිපාසලේ සතිපාසලේ ඉන්න ඔක්කොමලා රහත් වෙලා වගේ කියලා හිතාන තමයි කටයුතු කරන්නේ කට්ටිය. නෑ මේ සම්පූර්ණ අධ්‍යයන සියපොත්තක් ගන්න. ඒගොල්ලෝ ගාවත් මේ වගේ ඒ ගැටුම ඇති වෙනවා. ගැටුම ඇති වුණාම ඉතින් කියනවා බලන්නකෝ මේකේ වෙලත් ඉතින් හරි මේ සතිපාසලාවන් කියලා මොනව වෙන්නේ? මේ නම මාරු කරවයි කියලා හැව වැඩියයි කියලා සතා වෙනස් වෙන්නේ නැහැ නේද? අන්දෙන් කන්දර ගියාට පුල්ලි මාරු වෙන්නේ නැහැ නේද? ඉතින් ඒක තේරුම් අරගෙන සතිපාසලේ ඉන්න එකට තමයි භාවනාව කියන්නේ. ඒක තේරුම් ගන්න දුකසේ දරා සිටිනවා. ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඒක පිළිඅරන් තියෙනවා කරන කෙනෙක් නැහැ හරියට. ඒ තියෙදිත් මේක ඉන්න එක. ඒක හරි අමුතුයි. ඒක දේව දේව ගතියක්. ඉතින් ඒක තමයි නැවත නැවත මතකලා දෙන්න. මේ ප්‍රශ්න නැති වෙනවනම් සතිපාසලක් ඕනේ නැහැ. මේ හති ප්‍රාසලත් අනුන්ට ප්‍රශ්නයක් වෙනවා හති ප්‍රාසල ඇතුළත් වන. ආනේ එහෙම තියෙද්දි මේක තමයි ඒකායන මාර්ගය කියලා නැත්නම් සතිය තමයි ඒකායන මාර්ගය කියලා මේක සතිය දුකසේ දරා සිටීමක් කෙරුවොත් ඒකට මායයට කරන්න දෙයක් නැහැ. ඒ නිසා උද්‍යප්පේ ඥානෙදලා බල උද්‍යප්පේ ඥානෙට යන්න මේක දිගේම ඉදිරියට යන්න කාය ජීවිත ආසාවක් ඇති. ඒක නව ආකාරයේ ඉන්ද්‍රියයන් තික්කාහනේ බවන්ති කියන එකේ ඒක සරුවචනාසික ප්‍රකාශනම තමයි. හැබැයි අටුවචාන් වහන්සේලා දෙල්ලා දීලා තියෙනවා කායේච ජීවිතේච අනපේක්ෂතා උපත. ඒකෙන් තමයි පේන්නේ එයා කොච්චර කොමිටඩ්ද කියලා. ඒක ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, චිත්ත විසුද්ධි මේ චිත්ත විසුද්ධි වල ඉන්නේ. මෙතෙන්දී ඒක තියෙන කෙනා ඉදිරියට යනවා. අනිත් එක නයිකෝ එතනම ටැග් ගහනවා නැත්නම් පස්සට යනවා. මොකද උඟක් ඉන්න මිනිස්සු මරණයට බයනේ. ඉතින් ඒ කට්ටිය කියනවා ඌව කරලා හරියන්නේ නැව මොකක් හරි කරපන් ඔය භාවනා කරලා විතරක් හරියන්නේ නැහැ කියලා. මම පැවිදිලා මම හයි කුටි හම්බුණා. මම ඒතකොට හිටිය 43 කියලා කුටියක් තිබුණා. මම 10 කුටියෙන් පල්ලෙහා කුටි දෙක ඇදුවා. ආමර දෙක. ඉතින් මට හයි කුටි දුන්නා නිසා මම එන්නේ ජොලි. එක වේලයි උදේ ගිහිල්ලා දාන ටිකක් වළඳලා පාත්‍රයට මොන ටිකක් දාගෙන යනවා. කීලි වෙලා ඉතින් දෙනවා. ඉතින් ඒ තරමයි දොළ. ඒ හොඳට කරගෙනකොට ඉතින් හිතියා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පෙන්ෂන් කියලා පැවිදිච්ච හාමුදුරු කෙනෙක් හරීම <clears throat> මේ ලෙන්ගතු. ඇවිල්ලිවලා මට කියනවා මේ මට හරි ආසයි මේ ආයතන කරන වැඩ බලන දිගටම බහනවා හැබැයි ඕක විතරක් කළා හදින්නේ නැහැ සූත්‍ර ටිකක් එහෙම කියවන්නේ බණ ටිකක් එහෙම කියන්නේ බැරි විලාත් බහන වැරදුනොත් මොකෙන්ද ජීවත් වෙන්නේ උඩ බෝධි පූජාවක් දෙන්න බණ ටිකක් කියන්න කට්ටිය කිව්වා කරන්න බෝධි දෙන්න ඕනේ කියලා මං කියන්නේ ස්වාමීන් වෙන්න පුළුවන් ඒක නම් මම දන්නවා ෂුවර් බෑ මට. කරන්න බෑ. ඒ කියන්නේ යන්නේ නැහැ කියලා. හැබැයි මට තේරෙනවා මේක විසක් කියලා. ඊට මං ගිහලා ඥානන්ද සම්පතිව. සාංශි තාම ගරු කරන කෙනෙක් සාංශිවත් ගරු කරන කෙනෙක් අසවලයිල බොහොම බොක්කෙමයි කියන්නේ. ඒ භාවනා විතරක් කරලා හරියන්නේ මේ මොකක් හරි බඩ රස්සාවක් මහානකම කරන්න කතාහඬ උදට තියාන් ලස්සන බෝධි පූජාවක් දෙන්න. නැත්නම් පිළිත් නූලක් ගැට ගහන්න මොකක් හරි පුරුදු කරගන්න. මේ ශාසන ඇතුලේ කියන්නේ මේ. ඒගොල්ලොත් බොහොම මේ කියන්නේ අවුරුදු කියන්නේ පෙන්ෂන් යනකම් වැඩ කරලා පැවිදි වෙනවා කියන්නේ දෙයිසි නෑ. ඉතින් මෙන්න මේ වගේ කතාවල් වල නිසා උද්‍යප්පේ ඥාණයෙන් බල උද්‍යප්පේට යන්න බෑ. ඒක ඉස්සලා අපිට නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම එහෙම නැත්නම් ඔය මොනවා හරි චෝදනා පත්‍රයක් එළියට ඇවිල්ලා අපි අතහැරලා දාමු. හැබැයි ඉතින් මේක වෙලා තියෙන්නේ එක සැරයක් අතහැරියයි කියලා දඬුවම් කරන්නේ අපිට. අපිට 7ට සැරේ 10 12 සැරේ 20 25 සැරේ නැවත නැවත අවස්ථාව දෙනවා. ඒ අතරමැද යෝනි සමාජිකාරය આવොත් ඒ අතරමැද කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඒ අතරමැද ප්‍රතිරූපදේශයේ වාසය ලැබුණොත් කොක්කවදී. ඊට පස්සේ ආයෙත් තමයි දැන් කාගෙන යන්න පුළුවන් කියලා. එහෙම කියලා දෙන කල්යාණ මිත්‍රොත් ඉන්නවා. ඔය එක එකනා කියන කතාව ලහන්න එපා. ඔබ ගත් එක දිගට කාගෙන ඵලයන් කරවිල වැඩිච්ච පණුවා වගේ. ආයෙ පැණි රස බල බල ඉන්නවා කරවිල වැඩිච්ච පණුවට. මේ එන්නසෝ යන්න බෑනේ. කාගෙන ඵලයන්. ඉතින් ඒක තමයි අපි තපස් කියලා කියන්නේ. ඒ තමයි Brahmacharya කියලා කියන්නේ. ඒ තමයි මහාන වෙනවා කියන්නේ. ඉතින් එහෙම නැතුව නිකන් මහණුනායි කියලා බලෝදේ ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඉතින් අන්න එතනදී බලවත් විදියට කාය ජීවිත নিরপেক্ষ වෙනකොට අපේ ප්‍රියමනාපයට අප්‍රියමනාපයට මොකද වෙන්නේ? දැන් අපි බලාපොරොත්තු වෙච්චි ආ මේ අභිමතාර්ථ වලට මොකද වෙන්නේ? අපි ලබාගත් ජයග්‍රහණ වලට වැරදිච්ච දේවල් වලට මොකද ඔක්කොම බිඳුවම වැඩි කරාවේ. ඕනම ඉලක්ක මම බිඳුවම වැඩි කරපම් බිඳුවේ. ඒ නිසා ඒ physics of the soul කියන පොතේ අමිත් ගෝස්වාමී ලියනවා අපේ ජීවිත සමීකරණය හරි දිගයි. ගෑණියක් අමුණොත් මෙහෙමයි, සල්ලි අමුණොත් මෙහෙමයි, ගෑණියක් නැත්තම් මෙහෙමයි, සල්ලි නැත්තම් මෙහෙමයි, පැවිදිවොත් මෙහෙමයි, ජීවුනොත් මෙහෙමයි. දිනවනේ පුදුමාකාර තෝගයක්. ඒ නිසා අපි ජීවිතේ පුරාම කරන්නේ සමීකරණ විශ්ලේෂණය විශ්ලේෂණය ඉන්න එක තමයි. මරණ මොහොතදී වෙන්නේ ඒක වැඩි කෙලින් බිඳුව කියලා යනවා. ඔක්කොම මැරෙන්නේ ඊටාම තුප්පහිතමකට. ඉන්නකන් ජීවත් වෙනකන් ওই දහංගර දලඹට වැඩක් නැහැ. ඒක මගේ වැඩක් නෑ මම බලා ගන්නකො අර කන්න එක කියන්න තමයි යන්නේ. නැත් කොයි වෙලාවක හරි මරණයේදී මේක බිඳුවේ වැඩි කෙරුවයි කියන එක බුද්ධ අධ්‍යයනයේදී මැරෙන්නේ ඉස්සෙල්ලා අතර දෙනවා. මුජ්ජනේ ගන්නවද නැද්ද? ඉතින් එතකොට ගන්දෝ නොගන්දෝ කියලා හිතුනේ මට මන්ලද පුතේ කියලා දුන්නේ මානුකට. ඉතිකල් මන්ලා දීපුවා ඉවරයි. දැන් ඊට පස්සේ මානේ නැහැ. ඊට පස්සේ අපිලිවල තියෙනවා. ඊට පස්සේ තියෙන අක්‍රමිකතාවය. ඊට පස්සේ තියෙන ඔළුව නිකන් තෝන්තු වෙච්ච ගතිය. ඉතින් ඒකට යන්නේ නැතුව ඒකට යන්නේ නැතුව ඊගාවට තියෙන බලව විපස්සනා ඥාන වලට යන්නේ. පිළිසිඳ ගත්තා නම් දරුවෙක් මවට ඒ දොළතුක් ගාය එනවා. ඉතින් දොළතුක් ගාය අයින් කරන්න බෑ. මේක වෛශ්‍යාවට හරි කරදරයක්. ඉතින් වෛශ්‍යාව හරිම අකමැති පිළිසිඳ ගත්ත ගමන් එයා ගත්ත කරනවා. එහෙම නැත්නම් පිළිසිඳ ගන්න නැති වෙන තමයි කටයුතු. මොකද එයාට අවශ්‍ය කරලා තියෙන්නේ අර පුරුෂාන්තරයට යන්නේ. ඉතින් පුරුෂයන් කාමයට උද්දීපනය කරලා ගන්න. ඒක කරන්න බෑ. බඩදරු වෙච්ච ගමන් ඒන ලකුණු පුරුෂයෙක් තියෙන සම්බන්ධතාවයට වැඩිය බොක්කේ ඉන්න ගැබට යටෙනවා. මේකට පුරුෂයා කැමති නැහැ. මෙයාගේ අංග ලක්ෂණ වෙනස් වෙනවා. දොළදුක පහළ වෙනවා. පහළ වෙනකොට අර දරුවගෙන් නිකුත් වෙන විස බීජත් විසත් ඔක්කොම එන්නේ මෙයාගේ ලේවලට. ඒ නිසා නිතරම කලන්ත හැදෙන කතිය මේ වමන යන ගති මම මේ දන්නවාගේ කිව්වට මේ මට එහෙම වෙච්ච එකක් නෙමෙයි මම අහලා තියෙන දේ කියන්නේ. ඔයා වසංගනවා අපේ අම්මා කියන්නේ ඔබ පිරිමින්ට අහන්න තියන්න එපයි කියලා. පිරිමි අහන්නත් එපයි කියලා. ඔය ගෑනු කතා පිරිමින්ට වැඩක් නැහැ කියලා වසංගකට තමයි ජීවත් වෙන්නේ. දැන් නැයි ඉතින් ඔය YouTube බණම් මනන් නිසා පැහැදිලිලා තියෙනවා. කෙසේ නමුත් මේ වෛශ්‍යාවක් විදිහට කටයුතු කරන එක තමයි කාමභෝගියා උද්‍යප්පේ ඥානට කටයුතු කරන්නේ. සාධිමයිකාවක් කටයුතු කරන්න බඩු ගවක් කපන ලොකු දෙයක් නේ. තවදෝ නිසා දරුවෙක් නේ. ඒක රකින්න ගැප් එක හැර දීලා කරනවා හංගගෙන කරනවා වගේ තමයි යෝගාවචරය කරන්නේ. ඉතින් මේ දෙකේදී අපි මේ තත්ත්වයට පත් වෙලා ඉතින් මම හිතන ගොඩක් වෙලා. හම්බෙච්ච හැම වෙලාවෙම මාර්යා කියන දේ තමයි යන්නේ. ඔය කිව්වට මරණය ඉන්නේ අප්පා. ඕකෙම එල්ලීලා භාවනා කරලා ඉඳලා වැඩක් නැහැ. මොනවා හරි කර්මාන්තයක් ඉගෙන ගනි කියලා අපිට උපදෙස් දෙන නැත්නම් අර්ථින් ධර්මයෙන් අනුශාසනා කරන අග්‍ර පුරোহিত ගැට්ටිය හරියට ඉන්නේ. අපිත් අනිත් අයට දෙන උපදෙස් ඕකම තමයි. ඒ මොකද මේක දැකලා නැති නිසා. ඒක යම් වෙලාවක ඒ උද්‍යප්පේ ඥානෙදී හැමදේම අර තුන් කාලේ දැකපු සම්මත ඥානයට වඩා අංශුවක් අංශුවක් පාස කඩ කඩ බලනවා. පුළුවන් තැනක් හොයනවා මමයට නතර වෙන්න තැන. පුළුවන් තැනක් හොයනවා නමක් කියන්න පුළුවන් තැන. පුළුවන් තැනක් හොයනවා නිදර්ශනයකට කියලා පුළුවන්. මොනම නිදර්ශනයක්වත් නැහැ. මොනම නමක්වත් දාන්නත් නැහැ. මොනම තැනට මමයට ලඟින්ද තැනකුත් නැහැ. ඉතින් අන්න එතෙන්ද ගියාට පස්සේ අර කාය ජීවිත නිර්දේශ භාවයේ ගිය එක ටිකක් පිළිසිඳ බලනවා. මරණ හා සමාන ඉතින් ඉඳගත්තාම පුදුමාකාර මේ දුක් කරදර නැති යනවා. දැන් නැගිටිනකොට පුදුමාකාර ප්‍රබෝධයක් එනවා. ආයෙන නොයන්ද හිතෙනවා. මේවට කියනවා මේ ප්‍රබෝධය ලැබෙන්නේ ඒක තමයි මහජීසාරද ස්වාමීන් වහන්සේ කියන්නේ බරපතල දුකකටපත් වුණා නම් භවනාවේදී එහා පැත්තේ විශාල විපස්සනා ඥානයක් පහළ වෙනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාදී පැමිණිච්ච දුක සිරිදෙව් දුවකට වැඩියා කියලා හිතාගෙන යන්නේ. ඉතින් මේක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මධ්‍යස්ථ ප්‍රමාණය මේ සෝවාන් වෙන්නේ ඉස්සරලා. ඒක ගැටෙන්නේ ගලපන්නේ මරණයත් එක්කම තමයි. ගල ගලපගෙන ඉන්න වෙලාවේදී එයාට කොච්චර විපස්සනාවෙන් හිත ඇදුවත් කොච්චර කල්යාණ මිත්‍රෝ හිටියත් කොච්චර යෝනිසමස්කාර තිබ්බත් බහිතපත්තානයක් ඇති වෙනවා. දුමාහාර බයක් ඇති වෙනවා. මේ හදාගත්ත ලෝකය මේ හදාගත්ත බලාපොරොත්තු මේ හදාගත්ත අභිමත අර්ථ මේ සේරම අසුචි ගොඩක් වගේ තේරෙන්න ගන්නවා. ඒක කිසිම ගතටියක් නැහැ හරපද්ධතියක් නැහැ. එතන මොකටද ජීවත් වෙන්නේ? මොකද්ද මේක ඇති? හරි. ඒකට හරි බයයි ඔය දේව ආගම් කට්ටිය. දැන් දෙයනාද නවයි කියලානේ. බැලුවට මේ අපිනේ විඳවන්නේ. ඇයි මේ ගැන කතා කරන්නේ කියලා. මේ ਸਰවඥාන්සේක දාලා තියෙන භයතුපත්තාන ඥාන භය උපදිනවා. ඒ මොකටවත් නෙවෙයි. දැන් හරියට මුර්ගසන් වැස්සට දෙමුණා වගේ. දකින් දකින් එක්කනට අවුවෙන අවුවෙන දේ ආයුධයක් වුණොත් තේන එක්කනා සර්පෙක් වගේ වුණොත් දැක්ක දෙයින් ගහනවානේ. ඒකනේ තියෙන්නේ දැන් ලෝකේ. බාහිරත් ඒකම තමයි තියෙන්නේ. ඇතුළෙදිත් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ බයිතුපත්තාන ඊට පස්සේ මුංචිතු කම්මිතා මේකෙන් ගැලවෙන්න ඕනේ. ඉතින් ඒකට කියනවා හරියට ජනදියේ කුගේ කටට අහුවෙච්ච ගෙම්බෙක්. උතාම උත්සාහ කරන ගැලවෙන්න. يعني ඒකට කටට අහුවෙච්ච මීයේ පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් ටික ටික ටික ටික දිනිය. ආන් මේ වගේ මිදෙන්න කැමති වෙනවා. නැත්නම් ගෑනු 7 දෙනෙක් ගත්ත මිනිහෙක් සපත්නිය 6 දෙනෙක් 7 දෙනෙක් එක ජීවත් වෙනකොට උර කොහෙන්වත් ගැලවමක් නැහැ. කොහෙන් ජීවිත ගැලවෙන්නේ? එකක් වෙනකොට අරකින් අහු වෙනවා. ආන් මේ වගේ තේරෙන පටන් ගන්නවා භවයේ කොච්චර අපි කොක්කු දාගෙන තියනවද? ඒ හැම එකටම මාය උදව් කරලා තියෙනවා, මාර පාක්ෂිය උදව් කරලා තියෙනවා. ඒ විදිහට මේ මිදෙනු කැමැත්තක් ඇති වෙනවා. මෙතෙක් කළා තිබුණා මෙතෙක් කළා තියෙන සිපවල මේ ගැනීම. ධනෙට පොඩි එකෙක් ඇලෙනවා වගේ මේ කියන මේ මරණයක් නැහැ කියන පැත්තට ඇලෙන්නේ. දැන් අම්මගේ තනේ කාපන් කියලා ඌ පැත්තකට හැරෙනවා. ඉතින් මේකට උදව් කරන්න පුළුවන් යාළුවෙක්, දෙමව්පියෙක්, ගුරුවරයෙක් නැහැ. ඉතින් මේක නම් තනියමනේ කරන්නේ. ඉතින් මේ භංග ඥාන අර උද්‍යප්පේ ඥාන පස්සේ ඇති වෙන ඔක්කොම විදි විදි යනවා එනකොට ඇති වෙන භෛතපට්ඨාන ඥාන මුංචිතු කම්මිතා ඥාන කියන මේ තුනම මහසීසඩ ස්වාමීන් වහන්සේ එකම ඥානයක පැතිකඩ තුනක් තුනම අතුන වෙන්නත් ඉඩ තියෙනවා. තමන්ට බය විතරක් වෙනවා. සමහරවිට බිලි බිලි යන එක සීක්‍රට් පේන්න පටන් ගන්නවා. සමහරකට ගැළවිලා පැනලා යන්නේ කියනවා. පැවිදි වුණත් ආයෙ පැවිදි ඉන්නේ. අරණේගත වුණත් තවත් ඇතුළට යන්නේ. එහෙනම් අර ඒකේ විස්තරලියක් එන්න පටන් අරගන්න. ඉතින් ඔක්කොම උනාට පස්සේ තමයි ඒකේ නාමේ ප්‍රතිපදා ඥාන දර්ශන විශ්ද්ධියට මේ ප්‍රතිපදාවක් අපිට පෙන්වන්නේ කොච්චරක් ගඟ දිගේ ඉහළට පීන පීනිල්ලද මේ සම්මත ලෝකයේ පැවිද්ද තිබුණාට සම්මත ලෝකයේ අරණ්‍ය ජීවිතය ගත කරාට ඒකේ තියෙන ප්‍රතිපදා අඤ්‍යෝමේ ආකප්පෝ කරණීයෝ අඤ්‍යෝ ආකල්ප වගේ තියෙනවා ඉතින් ඥානවන්තා කල්ප කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මට පේන්නේ මේ සමාජ ධර්ම වලට විරුද්ධ යන ආකල්පය. මේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයම් කියන එකමයි විපස්සනා කරනවා කියලා කියන්නේ මේක විසම දර්ශනයක්. දැක්මක් තියෙනවා විෂ දර්ශනයක්. විසම දර්ශනයක්. ලෝකයා දකින්න විදිහ දැක්කනම් අමාරුයි. ලෝකයා කියන්නේ මායя. ඒ නිසා මේ ලෝකයා කියන්නේ අපිට මායя ඉන්නේ නැහැ. මරණය ඉන්නේ නැහැ. සදාකාලික ජීවත් වෙනවා කියලා හිතාගෙන අපිට භෞතික විද්‍යාව උගන්වන්නේ. මේ වගේ නමුත් බුදුජානන්සේ කියනවා උත් මරන මුත් මරන. ඉතින් එතකොට අර එන විපස්සනා ඥානෙකට දරන්න පුළුවන් මයින්ඩ් කැපැසිටි එකක් හැදෙනවා. මයින්ඩ් සෙට් එකක් හැදෙනවා. ඒක නැත්තම් කැපැසිටයිසේෂන් එකක් කියන්නේ. ඒක නැත්තම් මයින්ඩ් ස්පේස් එකක් හැදෙනවා. ඒක තියෙනවා ඒක අපි හරියට මේ කොටයක් පලනකොට කුණ්‍ය තිබ්බේ නැත්තම් යන්නේ නැහනේ පැලෙය. හරියට කුණ්‍ය තියා ගත්තොත් කැපුමට ලාභයිනේ. අන්නේ වගේ කුඤ්ඤ තිබ්බේ නැත්නම් මේක කීයට අල්ල බදනවා. ඉතින් ඒ නිසා ඒ එන ඒ ඥානේ නැත්නම් ඒ තේන ඉඩ මේ නිවනට තියෙන ඉඩ එනකොට ඒකට අනුග්‍රහ කරන මේ ලෝකේ කිසිම ධර්මතාවයක් නැහැ. තියෙන හරියක් තියෙන්නේ ඒකට බාධා කරන. එහෙම නැත්නම් ඒක වැරදි කියලා හිතන සැක උපදවන දේවල් තමයි. යනු බලන අපි සෑහෙන දුර ගමන් කරලා තියෙනවා කියලා සතුටින් කතා කරා. මේ වෙනකොටත් අපි සෑහෙන දුරට මේ කියන දේවල් තේරෙන අනේ හොඳයි කියන මට්ටමට ඒ කැපැසිටි එක එහෙම නැත්නම් මයින්ඩ්සෙට් එක එහෙම නැත්නම් ඒ මයින්ඩ් ස්පේස් එක මූල ධර්ම වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් චින්තාමේ වශයෙන් හිතෙද්දී එනකොට දැන් මේක තමයි පාර කියලා ඕන දෙයක් වෙනවා. මම මේක දිගේ යනවායි කියලා ඒ අර ඒ ස්පේස් එක ගාන පිටින් ભેදයක් නැහැ කිය. උගත් නුගත් ભેදයක් නැහැ බෞද්ධ බෞද්ධ ભેදයක් නැහැ. හැම කෙනාම හොයන්නේ ඕක තමයි. ඒක හරි ලොකු ස්වාධීනත්වයක්, ස්වෛරී භාවයක් ගෙන දෙනවා. මොකද මේ මනසේ තියෙන ඉඩ කාටවත් ජීවිතයක් නෙවෙයි. උපත්තියම ලැබිච්ච එකක්. නැත්නම් අපි හිතුවේ ඒක ලබා ගන්න සල්ලි ඕන වෙයි. ඒක ලබා ගන්න අපිට වෙන ලාභ සත්කාර සම්මාන සිලෝක ඕන වෙයි කියලා. ඒ ඔක්කොගෙම වෙන්නේ අර හිතේ තියෙන අර පෞරුෂත්වය කැඩෙන්න. මේ ඥාන ටික හරහා යනකොට නැත්නම් මරණයට මේ විදිහට කිච් වෙලා යනකොට තමයි තේරෙනවා එහෙම හිත ඇතුලේ අර මොන්ටිසෝරි මේ මැතිනි කිව්වාගේ හැම කෙනා තුළම මම ලෝකෙ ජය ගන්නවා කියන අදහස තියෙනවා. එහෙම නැති කෙනෙක් නැහැ. ඒක තමයි අපිට සතිපාසලේ හම්බෙච්ච අමතර ලාභේ ඉරකඳවුරුල ඉන්න මට දැනුම නිමිච්චය තුලක් තියෙනවා. මට අවස්ථාවක් කමන ගැලවෙන්න පුළුවන් කියලා. අඟුලිමාල ගාවත් තිබුණා. කුඩු ගහපු කට්ටියත් හොයන්නේ ඒක තමයි. නැත්නම් අධාර්මික මේකට කියත් අර හොයන ගතියට මේක දුන්නොත් උත්තරේ මේකයි කියලා හරියට මල්ල. ඒ වගේම පිළිකා රෝගීකට උනත් නැත්නම් සමාජයේ විසින් කොම් කරලද මිනිස්සු ඉන්නවනේ වැඩිච්ච මිනිස්සු. අන්නේ කට්ටිය ගාව මේ මේ ශක්තිය තියෙනවා. ඉතින් ඒක මතු කරගන්න එයාවත් උදව් කරන්න දෙන්නේ නැහැ. එයා වට කරගෙන ඉන්නේ අර බට වෙලා තියෙන නිවෙකෙන් නිසා කවදාකවත් ගන්න බෑ. නමුත් අර මුංචිතු කම්මිතා ඥානය කියන මිදෙනු කැමැති ඥානය තමයි අපි මේ ඇසුරු කරනකොට අපි එකිනෙකා සංනිවේදනය කරගන්න බලන්නේ. සෑහෙන දුරට අපි ඒක ළඟට ඇවිල්ලා තියෙනවා. නමුත් තුඟක් වෙලාවට ඒකට මේ ආවලාද කරන ඒක දාලා පස් වහන ක්‍රමවල තමයි ගත කරන්නේ. ඉතින් අර කල්යාණ මිත්‍යාය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් යොන් සුමස්කාරය තුලින් නැත්නම් පතිරූපදේශ වායසය තුළ ඉහර පොඩි තල්ලුවක් හම්බ වෙනවා. පළහිර දිගේ කපන එක දිගේ පොඩි ඉඩක්. ඒ කියන්නේ කට ඇරලා තියන්න ඕනේ මේක. කැපිච්ච ටික කට ඇරලා තියෙනවා. ඒක කුණ්‍ය තිබුණ නැත්නම් කීයෙන් කැපෙන්නේ නැහැ. ඒ කීයේ තෙත්තියන් කියලා තමයි ඔකට කියන්නේ. තෙත්තියන් තියනවා කියලා එකක් තියෙනවා. කීයේ දැල්ල පොඩ්ඩක් දෙපැත්තට ඇරලා තියෙනවා. මොකද යා කීයේ යන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් මේ ගල් කටුවකත් අලවංගුවකත් යත්තලේ යත්තලේ කටු දෙක දෙවැත්තට නමනවා. ඒ තෙත්තියන් තියනවා කියලා. ඒකේවා ඔය සර්කිලසෝයිකේම හරිම තාක්ෂණික විදිහට හදලා තියෙන්නේ සියතේ ගානට තමයි යන්නේ. නමුත් පොඩ්ඩක් වැඩිපුර කැපෙන නිසා සියතේ හිර වෙන්නේ. ඉතින් තාක්ෂණයක් තිබුණා සියක් දෙකක් දෙපැත්තට කරකවෙන. නැත්තම් සියතේ හිර වෙච්ච ගමන් එන්ජින් එක නතර වෙනවා. ඒ කෙලින්ම හරියටම වෙන්නේ නැහැ නේ. ඉතින් ඒවෝ වගේ තමයි මේ භාවනා කරගෙන යනකොට පැලිර දිගේ, ට්‍රේන් එක දිගේ, ඉර දිගේ කපාන යනවයි කියන එක පට්ටලයක මවුන්ට් කරලා ලේත් මැෂින් එක නම් කපතයි. උන් කැලේ තියෙන පැද්දෙන ගහගෙන හිටන්නේ. එහාට මෙහාට පෙරලෙන ගහක කොහොමද කපන්නේ? ඉතින් ඒකට අර ඒ කැලේට ඒ වැඩේට බාස් හදාගන්න දෙයක් කියන්නේ පට්ටලේ කියන්නේ. හොඳට දණ්ඩියක් දෙකක් දාලා පට්ටලේ හදාගෙන හිර කරලා ඔක්කොම කරලා බුලත් ටිකක් කාලා තේ එකක් දීලා තමයි බොරදම් ගහලා මේ කපන්නේ. එහෙම නැතු කීතරද අත්ත කරන කපන්න ගියොත් එහෙම අතපය තමයි කැපෙන්නේ. ඒ ටික මේ ටිකේම අපි කියලා දුන්නා මේ නිසන්මනේ කඩුවෙල ඉන්න කට්ටියට කවද? කඩු ගලියාවේ ඉන්න කට්ටියට හොතටම කියලා දීලා ඔක්කොමලා මේ අතපය කඩාගෙන ඉන්නේ. ඒක නිසා මට හිතුණා ඒක මේ නිසන්මනේට වැඩි අදාළ වෙන්නේ නැති. අද කැලේ දෙපාර්තමේන්තුව කැමතිවත් නැහැ. ඉතින් අන්න ඒකකදී පේනවා වැඩකාරයට බොරු බෑ බොරුකාරයට වැඩ බෑ. නමුත් දැන් ජීස්ත ග්‍රේන් යන වෙලාවට හිතන්නකෝ මේ පුණ්‍ය තිබ්බයි කියලා. දැන් ඔය ග්‍රේන් එක දිගේ මේක අපි කියන්නේ මස දිගේ හරස්මාංශයට කැපුවොත් කුණ්‍ය තිබ්බොත් අමාරු වුණා. ඒ නිසා හරස්මාංශක බණ්ඩ වෙනම කියතක් තියෙනවා. ඉරණ කියතයි කපන කියතයි කියලා. දැන් අපිට තේරෙන්නේ නැහැ නේද? අපි අපිට කොයි එකටත් එකයි <laughs> මොකටත් ඉති ගිරේ ගත්තාම මොන දෙයක් කරනවනේ. ඉතින් ඒකෙන් ඉගෙන ගන්න තියෙනවා මෙච්චර ලස්සනට හදාගත්ත පාර වුණත් දිගට ගෙනියන්න. දැන් හැම පැත්තෙම හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලස්සනට එහෙම තියාන යන්න පස්සලෙයි ඒ ටික දිහා බලනකොට එහෙම නැතුව බුද්ධ ශාසනයක් නැතුව කොහොම ඉස්සර කාලේ මිනිස්සු මේවා කපලා සැටයන් කපලා එම්බැක්කේ ලංකාතේලික වගේ තැන්වල හදලා තියෙනවද කියන එක හිතාගන්න බෑ. එක එක පුද්ගලයෙක් වැරද්ද රාජ්‍ය අනුග්‍රහයද කියලා කියන්නේ. නමුත් ඒව අපිට ඉතිහාසයක් තියෙනවා. දැන් අපි කරනකොට තමයි අපිට තේරෙන්නේ ඒව මෙච්චර උපකරණ තියෙදිත් කරන අමාරුයි. ඒ නිසා මුල්පිටකම්මේ තයන් පස්සේ ඒ ඇතිවෙච්ච මයින්ඩ් ස්පේස් එක මිදුණු කැමැත්ත කියන එක හැම කෙනාගාම තියෙනවා. කවදාකවත් තව තක්සේරු කරලා කතා කරන්න නරකයි. තව පොඩ්ඩකින් මරණ කෙනෙකුට උනත් පුළුවන් වුණොත් මේක කියලා දෙන්න ඔය මොකක්වත් ඒ ආරම්භට මොන කරදරේ නැත්නම් හුස්ම ගන්නවා. ඒ ඉන්නේ දපලා. මම දපලා හුස්ම ගන්න බව බලපන්. දෙයක් තිබයි. ඒක ප්ලාසිබෝ. තාත් එයා ඒක අදහන්නේ කලින් භාවනා කරලා තිබුණ නැත්තම්. කලින් සතිය පිළිලා තිබුණ නැත්තම්. ඒ නිසා කොහොම හරි එයාට කලින් සතිය පිළිටවන්න කියලා ඊට පස්සේ අමාරුකටපත් වෙනකොට කියන්න හදාගන්නවා. කාටද කියන්නේ? ඉතින් ඒක නම් මොනවක්වත් කරන්නේ නැහැ. අර කරපු භාවනාව හුස්ම ගන්න බව බලන්න, ඉන්න බව බලන්න කිව්වහම ඒ වෙලාවට අර මයින්ඩ් ස්පේස් එක එනවා. ඒ කියන්නේ මුංචිතු කම්මිතාව එනවා. ඒතර පරාජිත මරණයක් වෙන්නේ නැහැ. මරණ ෂුවර් මරණ. මරණට සතුටින් මැරෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ ප්‍රතිපදාවත් කරදරයක් වෙන වෙලාවක්. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදාව හැලෙනවා. ඒක ඒක හරිම අමාරු දෙයක් තේරවාදී. මේ කරපින්නගෙන ගිය හනමිතිය බිම කියන්නේ. ඉතින් ඒ වෙනකොට විපස්සනාවේ නැඹුරුව මහායාන පැත්තට තමයි. මහායාන පැත්තේදී ඔය ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය හැරෙනකොට මේක කරගෙන ගියේ ලක්ෂණ පාර ඒ යත්‍රෝපකරණ ටික ඔක්කොම හලන්න වෙනවානේ. ඥාන දර්ශන විසුද්ධියට ඉඩ තියන්නේ. එතකොට රාමුව ආගම බයලජ්ජාව චාරිත්‍ර වාරිත්‍ර හොඳ නරක ඔක්කොම අයින් කරන්න. ඒක ඔක්කොම අර මරණය සහ කාය ජීවිත නිර්පේක්ෂ බව පැකට් එක ඇතුලේ තියෙනවා තේරෙන්න. මෙතෙන්දී එකක් අරන් පෙන්නනවා. බුදු ඥානයක් විතරයි තියෙන්නේ. ඒකට ඉරියාපතයක්වත් කාලගුණයක්වත් මොනම දෙයක්වත් නැහැ. ඒක ඔක්කොම ඒක උඩට දාපු ආල වට්ටම් විතරයි. ඔක්කොම හැලෙනවා. ඒක හලනවා. ඉතින් ඒ වගේ ඥාන දර්ශන විසුද්ධියට පස්සේ තමයි සංකාරූපිකාව කියලා කියන්නේ ඇති වෙන නැති වෙන හැම දෙයක්ම පිළිබඳව සමහිත. සංස්කාරයන් පිළිබඳව සමසිත. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධව තිබුණ විඥාණය ඊට ගැඹුරට යනවා අනින්ද්‍රිය බද්ධ වෙනවා. ඇහැ කන දිවනාසය කය මන දෙන හරියක් දෙන්නේ ලනු අපිව කඹරවනවා. ඒක නැතුව ඉන්න බෑ. නමුත් විඥානයේ තියෙනවා ඒ අනින්දේ බද්ධ කොටස. ඉන්ද්‍රිය බද්ධ නැතුව විඥානයේ විසින් තනියම ඉන්නේ දෙවෙම නැත්නම් සංස්කාර විසින් උඩගෙඩි දෙන්නේ නැති විඥානයක් තියෙනවා. සංකාරපත්‍ය විඥානන්නේ තියෙන්නේ. ඒ විඥානේ අපත්‍යචිතයි. ඒ විඥානේ අනිදස්සනයි. ඒක තියෙන බවට සලකුණක් කියන්න බෑ. ලකුණක් කියන්න බෑ. අහවල් දේ මත හිතයි කියන්න බෑ. ඒ නිසා අපිට භාවනා කරන ඉඳපු ගමන් කොයි වෙලාවද උනේ මොකක්ද දන්නේ නැහැ. එකපාරට අවදි වෙනවා. කොච්චර වෙලා හිටියක්ද දන්නේ නැහැ. මොන ඉරියව්වේ හිටියක්ද දන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා නොදැන හිටපු බව විතරක් දන්න. ඒක බය වෙන්නේ නැතුව එන්නේ එහෙම தත්ත්වයක් විඥානේ කියනවා. ඇතුලේ තිඹිරි ගියක් තියෙනවා. ඇතුලේ වෙනම කුටීරයක් තියෙනවා. අපි ඒකට බය වෙලා හිටියේ. නමුත් ඒක තුළ තියෙන තනිකර විශ්වාසයක්. ඒක තුල කාලයට සහ දේශයට බැඳීමක් නැහැ. මේ නියෝජනය කරන්න කයක් නැහැ. වචනෙන් කියන්න බෑ. මගේ කියා ගන්නත් බෑ. සීමා මරියාදාවල් නැහැ. ඉතින් අන්න ඒක කතා කරනකොට සමහර සමතේට බර කට්ටිය මේක තමයි මේ භවංගේ කියලා කියන්නේ රැහි ඔය බොරුවක් කරන්නේ ඕක නෙවෙයි නිවන කියලා. කොහොමඩක්වත් ඕක නෙවෙයි නිවන. නැත්නම් ඒ ඉතින්ද යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කියන්නේ විවේකජම් පීති සුඛා. විවේකයෙන් හටගත් ආවෝ පීති සුඛයක්. කාල බිල නාලජරි කරලගත් එකක් නෙවෙයි. අනිද්දේ බද්දයි. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. එහා පැත්තට බහින් ඒකකට දාන්න. එහෙම නැත්නම් මේක කියනවා ස්විමින් pool එකේ තියෙන ඩයිවිං බෝඩ් එකක් වගේ බෝඩ් එකේ කෙළවරට ගිහිල්ලා තෙපුල් දීලා පැදලා තමයි අපි බල්ටියක් ගහලා පනින්නේ. සමසෝට් එකක් ගහලා පනින්නේ. ඊට පස්සේ හිටගෙන වතුරු. අර ගොඩ ඉඳලා පයින්නට වැඩිය අර මේ ඩයිවිං බෝඩ් එකේ කෙලවර ඉඳලා පයින්නකොට එයාට ඉඩක් තියෙනවා යුරේ ඉඳලා ගහනකොට ඔළුව වදින තියෙන අවස්ථාවක් අඩුයි මෙන්න මේ ඩයිවිං බෝඩ් එක තමයි සමතේ කෙලවරටම ගියාට පස්සේ අපිට විපස්සනාව පටන් ගන්නකොට අපි නොදන්න තැනකට අන්දමන්ද වෙන්නේ නැත්නම් කරකොලත ඇරිය වගේ තැනකට ඉතින් ඒක තමයි බුදුජාන් වහන්සේ මෙතන මේ මරණය වෙන නිසා මේක පුරුදු කරලා තියාගන්න. මේකත් මරණයක් තමයි. මේක රිහර්සල් එකක්. මරණය පෙරහුරුවක්. ඉතින් උඟ දෙනෙක් භාවනාවට එන්නේ ඒක නැති කරගන්න. නමුත් භාවනාදී විපස්සනා වෙන්නේ ඒක ආරම්භ දෙනවා. අනතුරුදායක දේවල් වලට පොළඹවනවා. අක්‍රමික දේවල් වෙන්න ආදිනවා. අංජබජල් වෙන්න ආදිනවා. ඒකල බලන්න මොකද වෙන්නේ කියලා මොකක්වත් වෙන්නේ කොච්චර අංජබජල් දේවල් කරත් අන්තිමට සතියට මොකක්වත් වෙන්නේත් නැහැ. උනා නොඋනා ගන්නට යන්න පුළුවන්. ඉස්සර නම් ගාඩන් කෙනෙක් එහෙම කරනවා දැක්කම මරන්න හිතෙනවා. Tamanda වෙලා මේක ගණන් ගන්න දෙයක් නැහැ කියවට පස්සේ කියා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එහෙම නැත්නම් කියන්න වචන නැති වෙනවා ලෝකේ. එමේ බය කරලා තියෙන පුදුමාකාර බය කිලිලක් නේ අපි. ඒ බය මේ විදිහට හැවාරින්න වගේ ටික ටික අයින් කරන්න ඕනේ. ඒ සඳහා ක්‍රියාශක්තියක් අවශ්‍යයි. ක්‍රියාශක්ති කරන්න ඕනේ වරදින්න ඉඩ තිබේ. වැරදුනාට ඒක මේ මිනිමර්චෝදනාව දෙන්නවක්වත් එහෙම එකක් නෙවෙයි. මේකට සාමාන්‍යයෙන් කියන්නේ outbound training කියලා. outbound training කියලා කියන්නේ අනතුරුදායක දේවල් වලටපත් කරලා සාමූහික එකතු වෙලා ඒක බේරගන්න හැටි. ඒ හරි expensive ගාක් insurance ගන්න ඕනේ. මේක තමයි බාල්දස්ස ව්‍යාපාරේ ඒක තමයි අපි සති පාසලේ මේ පොඩි දරුවන්ට පුංචි පුංචි දේවල් කරලා කුරු කරගන්න හදන. ඒකේ සීමාවක් නැහැ. කොච්චර දෝ තියෙනවා. නමුත් එක එකන එක එකන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ මේ දේවල් කෙරෙහි සමසිත. එහෙම නැත්නම් යුනිවර්සල් විලේජ් එකක්. ඒ උඹට අයිති එකක්වත් මහවල් දේශපාලන ක්‍රමයකට අයිති එකක්වත් නෙමෙයි. මේක මේ මහජනයාට අයිති. ඒ මහජනයා දන්නේ නැහැ එහෙම මේක මේ පාරාදීසයක් කිය. මඟුල් සක්වලක් ලේයක් කොටස් කරගන්නවා. ඒ අතරම තමයි ඔය ආර්ථික දේශපාලන සමාජික නීති වැටෙන්නේ. නැත්නම් ඒක යුනිවර්සල් විලේජ් එකක් නා. කාට සමාකාර නිදහසක්. ඉතින් ඒකක් තමයි ඔය සංඛාර උපේක්ඛා කියන එක තියෙන්නේ. ඒක තමයි ඉස්ලාම සම්මස්න ඥාන හම්බෙන එක. එතකොට පදාස වශයෙන් තේරෙන සංඛාර උපේක්ඛාට ගියාට පස්සේ කොහෙද ආගමක්? කොහෙද හොඳ නරක? මොකක්වත්ම නැති දෙයක අපි මේ හදාගෙන හදාගත්ත හැම කෙනාම පිළිලා තියෙනවා. උන්දරට හදාගන්නේ අපි අනුන් මාට්ටු කරන්න මට්ටු කරන්න කිව්වට ඉස්සෙල්ලම මට්ටු වෙන්නේ තමයි. ඒ නිසා අතාරින්න එපා. අතාරින්න ඕයි පිළිවෙලෙන් තමයි. පිළිවෙලට ගියාම අත හැරෙනවා. අන්න ඒකට ලෑස්ති මනසක්. මයින්ඩ් සෙට් එකක්. හිතේ ඉඩක් ඇති කරගන්න මේ වගේ දේවල් අහලවත් තියෙනවා අනිවා. ඊට පස්සේ රිස්ක් ලවර් කියලා කියන්නේ අනතුරුදායක දේවල් කරලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලා අපි හුරු පුරුදු කෙනෙක්ගෙන් අත හුරු කරගන්න. ඒකල කරනවා. කරනකොට කරනකොට පේනවා ඔගේ මහා ලොකු ඒ එක්ස්පර්ටස් එකක් නැහැ. එකකට දෙයකට හැම කෙනාම දක්ෂය තමයි. අන්න විදිහට මේ සංකාරූපේක්ෂ ඥාණයට යනවා කියලා කියන්නේ මේ පොළොව නිකන් රවුම් ගන්න ෆ්ලැට් එකක් කරගන්න. තනි කරලා නිකන් බෙරහැක් වගේ මට්ටම් කරගත්තා වගේ ඕකේ ගන්න දෙයක් නැහැ. ඒකෝට මේක තුලනේ මේ Nobel Prize දේශපාලන ආර්ථික විද්‍යාව අනම් මනම් කියාගෙන මේ බයිල ගහගෙන කොඩි අරගෙන නටන්න හදන්නේ මේ හේරම සංස්කාර බවන දැනන්නේ. ඒ දැනීම තියනවා නම් ඒව අනුව මේ සංස්කාර තියෙනවා නම් ප්‍රධානම ලක්ෂණ තමයි වාද විද වාද ભેද කරන එක. පංගු පංගු ભેදේ. සංකාරුපේ කාය මොකක්ද? හැම දෙයක්ම අපි සංස්කාර කියලා ගන්න සංස්කාර කියලා කියන්නේ සංස්කරණය කරන ලද්දක්. සුමනසයි දුක තියෙන්නේ. සංස්කරණය නොකරන ලද්ද දේවල් වල දුක නැහැ. ඒ නිසා මගේ කියාගත්තොත් දුක. ඉතින් ඒ කියන මරණයත් හරහා ගිහිල්ලා ඒ කියන්නේ මේ මයින්ඩ් සෙට් එක නැත්තම් මයින්ඩ් ස්පේස් එක හදාගත්තා නම් පේනවා මරණය හරහත් සතියට යන්න පුළුවන්. අනික කිසිම চৈতසිකයකට යන්නේ නැහැ. ඉදිකට්ටක් හරහා ඉදිකට මලක් හරහා ඔටුවකට යන්න පුළුවන් වෙයි. කිසිම චෛත්‍යයකට යන්න බෑ. සතියට පුළුවන් මේක හරහා යන්න බැල්මක් පිටතේ තියෙන්නේ. ඉදිකට්ටක බලන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි පුරුදු කරන්නේ නැත්තේ. අනිත් ඒවා පුරුදු කරමු. ඒ මොකද අපි අර මාර්යා කියන කතාවට ආස නැරෙද්දි ඉස්සෙල්ලා මේ බඩු වස්තු අවබෝධ කරගන්න කරපන් කියලා. බුදුජානක කියනවා කොහොමද කියලාකට මැරෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ සතියේ එහෙම නැත්නම් මේ දේවල් දිහා බලලා Brahmacharya කියන වචනේ බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ කාමයේ අම්මගේ තනේ ඉල්ලලා ඉන්න පොඩි එකෙක් වගේ කාමයේ ඉල්ලලා ඉන්නේ නැතුව අම්මා හරි කැමැති එමේ ඉන්නවට. ඉන්නේ නැතුව මේ Brahmacharya රකින්න පුරුදු වෙන්නේ කියලා. ඉතින් ඒක කියනකොටම මාර්යා දැනගන්නවලු බුදුජානනාංශේ මාව දැනගෙනයි මේ කතා කරන්න කියලා. එතකොට අතකෝ මාරෝ පාපීමා සතේව අන්තරදායි. එතරම් අහිංගල යනවා. ඒ වගේ අර මයින්ඩ් කැපැසිටි එක මයින්ඩ් ස්පේස් එක දැකපු ගමන් කම්මැලිකමයි, බුබ්බඩ ගතියයි, නිදිමත ගතියයි පලාතක ඉන්නේ. ඒක නැති වුණොත් අනේ මේ වෙලාවේ පොඩ්ඩක් පොරෙන්ජම් බාරේ ටිකක් බීලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් මොනවද ටිකක් බීලා ඉන්න ඕනේ මේක ආයෙත් අල්සදියා කරගන්න ඕනේ කියලා අපි ඒ කුසීත පැත්තට වැටෙනවා. නැත්නම් හිතේ තියෙන කැපැසිටි එක දැක්කොත් ඉදිරියට ගොඩාක් දැරීමේ ශක්තිය අපිට තියෙනවා. ඒ දකින්නකොට මායя තියෙන බෑ. ඒකට කියන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. ඒ දැක්මම ඒ දර්ශනයම කෙනෙකුට මේ සුවසේවාවක් වෙනවා. අද ඒක රජයේ බාරම මොකද්ද මේ? වෛද්‍ය විද්‍යාව බාර අරගෙන අධ්‍යාපනයේ අධ්‍යාපනයේ පාරමිතිය බාර අරගෙන බැංකුව සල්ලි කාර්යෝ බාර අරගෙන උන් අපිට නයිපෙන පෙන්නේ. අපි හිතන ඒව නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ කියලා. නමුත් ආදිවාසීන් ගන්න ආදිවාසීන් කවුලා ඉන්නේ ඒ කටියට මොනවත් ප්‍රශ්න නැහැ තිරසනුන්ට මොනම ප්‍රශ්නයක්වත් නැහැ උන්ට කවදාකවත් ආතති නැහැ ඒක කවදාකවත් ඔය මානසික රෝහල් නැහැ කසාද නැහැ දික්කසාද නැහැ උද්ධමන නැහැ විරජාව නැහැ මේ බරපතලම ප්‍රශ්න ඒ මොකද ඒ උන්ට කවුරුහක සංවිධානය ගැන කිසිම අපේක්ෂාවක් නැහැ කූඩුවක් කරලා දුන්නත් ඌ බම්බ බම්බ ගහගෙන කියලා අහුවිචිකම් පැනනවා ඉතින් අන්න ඒ වගේ දෙයකට මරණය ගැන රැඩිකල් වාදීව කල්පනා කරනවා නම් අමරණීයත්වයක් භාෂා ශෛලියෙත් ඇති. චින්තාමය ඥානවලත් ඇති වෙනවා. තමයි ජීවිතේ තේරෙන්න පටන් ගන්නවා මං බැඳිලා නැහැ ඇත්තට මොකේටවත් බැඳිලා නැහැ. මොකෙන්ද වෙන්නේ තියෙන්නේ? කෙස්චාහින්වත් නැහැ. ඒ වුණාට බලන්න ඔළුව කීයක් දේවල් අල්ලගෙන ඔය ඔක්කොම සම්බස්ථාන සම්බසලා ගියත් මුකුත් වෙන්නේ නැහැ. ඔව් කරපන්. නමුත් නියම් බොරු අනවශ්‍ය අගයක් දෙන්න එපා. ඒකට මාර්යා දන්නව අහුවෙලයි කියලා. ඒත් මාර්යාට පෙන්වන්න ඕනේ නෑ උඹ අපි අඳුනගත්තයි කියන එක. ඒකට මාර්යා පැන යෑම තමයි හිතෙන් සුව ලෙඩ සොයනවා කියන්නේ. මාරය අයින් වෙලා යනවා කියන එකම තමයි අර තියෙන බය හුඹස් බය ගිහිල්ලා මර මේ දෙවිතිච්ච අසුරේන්ද්‍රයාගේ බැමි පහලි බැමි පහලි කියලා ගියා වගේ චින්තනයක් විතරයි නෑ නෑ ඒක අන්න අරකයි කියනකොටම අනිත් පැත්තට බැනී ඇති වෙනවා. ඉතින් ඒ විදිහට මරණය සහ අමරණියත් බලන්න පුළුවන්. ඒ නිසා මම අවසන් කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා අපි බොහෝ දුර මේකේ දැන් ගමන් කරලා තියෙන්නේ අනුන්ගේ මත සඳහා පවතින නිසා අපිට මේ ගමන පමා වෙලා තියෙන්නේ. කොපි කරන්න එපා. තමන් යන පාරේ ශ්‍රද්ධාවේ නිත්‍යාභ්‍යාසයේ ආදර ගෞරවයෙන් නැමිලා ඉඳලා එනිසා ප්‍රත්‍යක්ෂකාරීව ඉදිරියට යන්න පුළුවන් වේවා ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්දැ අපි බ්‍රහස්පන්දචාරිත්වයේ හැටියට පුරුදු විදියට පොඩි සාකච්ඡාවකට කාලය ගනිමු. ධර්ම දේශනා මතින් හෝ තම තමන්ගේ කමඨාන් මතින් හෝ එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ දේවල් මතින් හෝ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා සාකච්ඡාවේ නානෙන් ඉල්ලයි. ගෞතරයි හොඳයි මේ කීප ගියසරේ සාන්නන්ද මම ප්‍රශ්නයක් සාන්නන්ද දහුවා ගිය මාසෙකින්ද අර ගවරවල සම්බන්ධව ඒකට අර මේ සතිය මාතර ඥානාරාම සාන්නන්දගේ ඔය ටැග් කරලා තිබ්බොත් ගොඩක් වෙලා නැහැ ඒක කියන සම්බන්ධය ඊට පස්සේ මට ඊයේ පහුගිය කාලෙට කල්පනා වුණා අර අල්පේශාක්‍ය පයිශාක්‍ය කියලා දෙවිවරු ප්‍රශ්නයක් ඉන්නවා ඒක මම එක පොතක කියවෙද දැනගදී ඔය ලුණු පොල් කට්ටකට මේ වතුර වතුර පොල් කට්ටකට ලුණු කැටයක් වටනොත් ඒක ගොඩක් ලුණු රහ දැනෙනවා නමුත් මහා විලකට ලුණු කැටයක් දැම්මොත් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. ඒතර මහේශාක්‍ය කියන එක සඳහන් කරේ මේ අර මහා විලකට සමාන කරලා. ඊට පස්සේ මට හිතුනේ ඔය සතිය වැඩක්දී ඊට පස්සේ ඉන්දියාන් එක වේද මුන්වරේගේ එකක් තිබුණා මේ කොහොමත් හිත කියන්නේ කුණු ගොඩක් Tamanට තියෙන්නේ අර මහ විශාල කොන්ෂස්නස් එකක් බිල්ඩ් අප් කරගන්න කියන එක. ඒක මට හිතුනේ මේ සතිය වර්ධනය වෙද්දී ඒක තමයි වෙන්නේ හිතේ කොච්චර තිබ්බත් අර මේ කොන්ෂස්නස් එක ප්‍රසූල වෙන්න විශාල වෙන්න අපිට අර මේ මහේචාක්‍ය වගේ ආධ්‍යාත්මයක් හැදෙනවා කියන තැනට මම ආවර සවරවලට ටැප් එක කරනවට වැඩිය ඒක මේ සාමිනාගේ දේශනාවට සමීපයි කියලා ඉතන ඒක මම හිතුවේ ආදේ කියලා දැනගන්න කැමති සාමිනික ඒකෝණයි පිළිවන්. ඒත් මේක උපමා එනවා උපමේයත් එක්ක කල්පනා කරලා බැලුවොත් එහෙම කෝක තමයි දිරවන්නේ යනුව තමයි යන්නේ. එනතු මේ උපමාවේ කේවල තත්‍යක් නැහැ. මොනිකන් උපමා. ඒක නිසා ඥානানন্দ සාංශේ බාහම දස්ම භාවනා පළවෙනි පරිච්ඡේදයේ මෛත්‍රී භාවනා අඳුල්ලා දෙනකොට ওই ටික ලස්සනට කියනවා. මේ ලෝණක සූත්‍රය ඊගාම මේ හත්ති උත් ඒ කෙනා කියන කතාවයි කොච්චර පව කරත් බලවත් මනසක් ඇති කෙනාට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ අවසානයේ බුදුන් කියනවා පව කරන එක නා දිවි ලෝක යනවා, පින් කරන එක අපාය යනවා. පින් කරන පොඩි හිතක් නැති. එයාට හරි අප්සෙට් පොඩි දෙයක් වෙරදි කියනවා. ඒකෙන්ම යන්නේ අර ඒකක වත්තනාගියාව. නිසා පව් කරන්නේ දිව්‍ය ලෝකයන්. උදාහරණ දෙන්න පව් කරනවා ධන මේ වැඩේ හැටියට මේ කරන්න ඕනේ. මත් මේ කරන්නේ මේ වැඩේ සඳහා. මම බාර ගන්නවා. අනිත් පැත්තේ කරා පින් කරනවා හැබැයි පොඩ්ඩක් පවක් වෙච්ච ගමන් ඒකට තැවිතවිල්ලක අපායයි. ඒ නිසා මනුෂ්‍යයා කර්මය සහ කර්මඵලය කියලා දැනේ බොහෝම සොච්චමයි. මේ අනුව අනුර ගහන්න යන්නත් එපා, විශ්ව කරන්න යන්නත් එපා. ඒක ਸਰවඥ විෂයක්. කල්පනා ගනිකෝ පිස්සයි. ඒක නිසා අපි මේ මහා ගවරවලකට වතුර ටැප්පයක් කරන එකද කරන්නේ එහෙනම් මේ මහා විලකට ලුණු කැටයක් වටනවා වගේ අපි කරන පව් වලට සමාව දීගෙන මේ ඔක්කොම වලකොටේ සමතලා වෙනවා සතියවත් මේවා උපමා ඒ උපමා වලින් ගන්න නරකයි හැමෝටම එකම උපමාව තේරෙයි මටත් දෙකම එක සමාන වැටෙහි කියලා නෑ වෙලා වෙලාවට තේරෙනවා. නමුත් මේ වගේ උපමාවල් අපිට අහන්නවත් හම්බුන්නේ නැහැ. සත්‍යය දශකයේ 80 වෙලා තියෙනවා. ධම කියලා කියන්නේ මොකද්ද මේ හදාගත්ත පාරද්දිගේ මේ tunnel vision එක දිගේ නිදි දැන් නැහැ. දැන් මේ ඔක්කොම එළියට ඇවිල්ලා. ඒ නිසා ඥානවන්තයාට තමන්ට ගැළපෙන පාර හොයාගන්න පුළුවන්. හැබැයි මේ බුබ්බඩගමට ඥානවන්තකම කියලා මම කියන්නේ. බුබ්බඩගමට ඥානවන්තකම කියලා මම කියන්නේ. හුඟ දෙනෙක් හිතා ඉන්නවා මේ මල්ලෙන් ගහලා තියතුලින් ගහලා කරන්නේ. ඉතින් ඒක ගමන්නේ නැහැ. ඒ රටේ ඒකේ ආනිසංශ විඳින්න වෙනවා නැත්නම් ආදීනවේ. මේ මේකේ ක්‍රියාශක්තියක් කිච්චේන මේ අධිගතම් බුදුසසුන කියන්නේ මම වැඩ කරලා මේක ලබා ගත්තේ. ඉතින් ඒකයි ඔය කියන විදිහට මේ බයපක්ෂව පැත්ත කරලා ගිහිල්ලා කුසීතව ඉන්න කතියයි උපමාවෙන්ම කියන්න පුළුවන් මේ මනස මේ උපමාව ගන්න කෙල් ගහ කන්න යන්නද පොල් ගහ කන්න යන්නද කියලා. දාන උපමාවෙන් කියන්න පුළුවන් මොකාටද එන්න හදන්නේ කියලා. යම් ප්‍රමාණයක් හැම උපමාවක සත්‍යයක් තියෙනවා. නමුත් හැම එකම අසත්‍යකුත් තියෙනවා. ඒ නිසා ඒක තමන්ට ගැළපෙන එක දිගේ ගියාට දෝෂයක් නැහැ. යථාපාකතං විපසා බෙදීතු. තමන්ට ගැළපෙන ප්‍රකට දේ දිගේ යන්න. එතකොට ඒකෙන් ඊගාව පියවර හදලා දෙනවා. ආ ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කොයි ගුරුවරයා හරි කමන ළඟට ගියාම එයා තමයි හොඳම කෙනා හිතලා කියලා හිතලා වැඩ කරන්නේ. දැන් හයින් දැදි තාතනක් තියෙනවා මෙතන තව වෙන කමටහනක් තියෙනවා ඒ විදිහට ආදියන්නේ නැහැ දීගේ හරියන්නේ නැහැ මේ ගුරුවරයා කරන දේ කෙරුවට පස්සේ ඒ ගුරුවරයා ඊගා එකට යොමු කරයි. ඒකේ ගුරු પરම්පරාවේ තියෙන එතික් එක. ඊගා එකට යොමු කරනවා. එහෙම නොකරන්නේ නැති කුහක ඇත්තෝ ඉන්නවා. ඒක ඒ ඒ වැනි කෙනෙක් තෝරගත්තේ උඹනේ උඹගේ උපන්නේ. ඒ කුහක තෝරගත්තේ උඹනේ. එහෙනම් විවෘත වෙන්න හැම තැනදීම ඉන්නකන් නම් අර වඩ පිට බලවලා කරන්න එපා. ඉන්නකන් මේක කරපන්. හරි ගියාට පස්සේ අනන්තවත් තව විවිධාංගීකරණය හම්බෙන්න නිසා කොයි උපමාවෙන් හරි කමන්නේ පටන් අරගන්න. පටන් අරගන්න මේ කුසීත වෙන්න උපමාවක් කරගන්න එපා. පුළුවන් තරම් ඒ සක්‍රිය නැත්නම් විජිලන්ට්, ඩෙලිජන්ට්, අප්‍රමාද ක්‍රියාශක්තියක් මිසක් මේක මේ මේ මේ කුසීතකමෙන් යන්න පාරක් නැහැ. අපේ අම්මා ඉන්නෝට කියන්නේ ඔය කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන අන්තරනේ. අම්මා කියන්නේ කොච්චර හරි වත්තට යනවනම් උදලක් කරන් ගිහලා අඩුවන්නේ පොල් වලක් අප්පා. ඒ නැත්නම් කෙහෙල් වලක් අප්පා. නැත්නම් පිහි අරන් ගිහලා ගහක් අපාදු කරපන්. කුසීත වෙලා ඉන්න එපා. කාපු බතට නෑ. එතකොට පොළොව මහිකාන්දාල දරන්න බෑ. ඒ හරි හරි හවුට මහානකම කියා ඉදිකට නුවරකමත් මහානකම තේරෙන්නේ නෑ. ඒ නිසා මේ ක්‍රියාවේ යන්න ඕනේ අපි විපස්සනාදි කියන තමයි කාය වාචික මානසික දේවල් නතර කිරීම කරන්න කියලා. ඒක සිද්ධ වෙනවා. වෙනකොට ඒක අගය කරන්න. නමුත් ඒක ඒක කරනවා කියලා හිතාන අසබ්බිකසත් ඥාන කුසීත වෙන ගතියක් බෑ. ඒක තමයි දෙමහත්ව පුරුදු කරන්න ඕන දරුවන්ට පුරුදු කරොත් ඒ ක්‍රියාශක්තිය හරහා අපි ක්‍රියා විඥානයේ හරහා අනිත්‍යබද්ධ විඥානය අඳව ගන්න පුළුවන්. ඒසා උපමා කැමති විදිහට පාවිච්චි කරතේ. විශේෂයෙන් සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපිට සමාප්ත කරන්න පුළුවන් සාකච්ඡාවක් කියන්නේ. දැන් මම ආරම්භ කරන ඉස්සනවා නේද? සමාප්තිය සටහන් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම නිරන්තර කතා කරන්නේ ස්වාමීන් වහන්සේ දෙන්නේ කතුසවලා ඉන්නවා කතා කරන්න. එහෙනම් සමාප්ත කරන විදිහට ඉදිරියට ඉදදෙමු. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ තාක්ෂණික දෝෂයක් මේ කම්පියුටර් එකේ ඉස්සෙල්ලම තියෙන සුභාෂිනේ කතා කරන්න පුළුවන් ඉස්සෙල්ලම සමයලක ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ අද මම පළවෙනි වතාවට ඔබ වහන්සේට කතා කරන්න ඔබ වහන්සේට নমස්කාර කරනවා নমස්කාර වේවා මට මම ධම්මවිහාර ස්වාමීන් වහන්සේගේ ගෝලයෙක් ස්වාමීන් වහන්සේ මේ අද වැඩසටහනේදී අර මරණයේ අත්දැකීම් කියද්දී මට මමත් මරණය අත්දැකීමක් භාවනාව තුළින් අත්විඳා ඒක ජනවාරි මාසේ මේ අත්විඳේ එක් මට කියන්න හිතුණා සනස මම මේ පුරුද්දක් හැටියට සක්මන් භාවනාව කරලා පරයන්ක භාවනාවක් කරලා නිදාගෙනත් නිින්ද එනකම්ම භාවනා කරන කෙනෙක්. එතකොට මේ එක දවසක් මම එහෙම භාවනා කරද්දී දැන් පරයන්කෙත් කරලා මම නිදාගත්ත ස්වාමීන් වහන්සේ. නිදාගත්තාම කයට හිත යොමු කරලා හුස්ම දිහා බලාගෙන හිටියා. ඒ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට අර මේ ශරීරය තුල අර සාක්මන් කරලා පරයන්කෙත් කරලානේ නිදාගත්තේ නිකන් ගලණයක් වගේ කකුල් දෙක දිහා ඉඳලා උඩට ගලණයක් වගේ නිකන් ලේ ගලනවා වගේ මට දැනීමක් ආවා කියන්නේ ගලණය උඩට දැනුනේ ඊට පස්සේ හොඳට බලාගෙන ඉන්නකොට ටිකක් වෙලා යනකොට ඒක ටික ටික අඩු වෙලා පහළට සම්පූර්ණ නිකන් ගලණයක් වගේ මෙහෙම ශරීරයේ මුලින්ම දැනුනේ ගලණයක් ඊට පස්සේ උඩ ඉඳලා පහළට ටික ටික ටික ටික මේ ඒක අඩු වේගන ගියා අඩු වේගන ගිහින් කකුල් දෙක දිහා මුලක් ඇදෙනවා වගේ සමහරවිට අර අර ශරීරයේ තියෙන හැමදේම ඉස්සර ඇඳට තද වුණා. ඇඳට තද වෙලා ඇඟ ඉස්සලම ගල් වුණා ස්වාමීන් ඊට පස්සේ අර කකුල් දෙකෙන් මුල් ටිකක් අර ඇඳටත් යටින් මුළු පොළොවටම අද්දනවා වගේ නිකන් අර ඔක්කොම මුළු ශරීරේම පොළොවට උරාගත්තා වගේ හෙල්ලෙන්නවත් බැරි අමුතුම දෙයක් වුණා ස්වාමීන් වහන්සේ. එතකොට අර හුස්ම නතර වෙලා වගේ අර හුස්ම කිසිමක් දැනුන්නේ නැහැ සාමනහස. දැන් මට තේරෙනවා දැන් භාවනාව පැත්තකින් තියලා මට මොකක් හරි වුණ බව. ඒක මේ දැන් මට ඇඟ හොල්ලන්නත් බෑ මොකුත් බෑ කෙලින් ටික ටික ටික කෙමින් කෙමින් මේ අර ශරීරය අප්‍රාණික වේගන වේගන වේගන යනවා වගේ දැන් මට අතපය ඔක්කොම උඩට යනකම්ම දැන් මොකුත් නැහැ ඊට පස්සේ මට තේරෙනවා දැන් නම් මම මේ භාවනා කරන එක එහෙම භාවනාවක් මතක් වුනේ නැහැ සාමනාංශ. දැන් මැරෙන්න තමයි මේ ඉන්නේ අර සම්පූර්ණ පොළවටම අර මුල් ටික ඇදලා වගේ මාව දරලා ඉවරයි දැන් සාමනාංශ. එතකොට මට මතක් වුණා දැන් නම් කරන්න දෙයක් නැහැ මාව දැන් මැරෙන බව මට ෂුවර්. ඒ කියන්නේ දැන් ආයේ ගන්න බෑ කියනවා වගේ අදහසක් ආවා. ඊට පස්සේ මට මතක් වුණා දැන් මැරුණොත් මට ඒ වෙලාවේ මතක් වුණේ මට චූටි පුතෙක් ඉන්නවා 7 වසරේ. එයාව තමයි මතක් වුණේ නැරනොත් එයා තමයි. මට වෙන ප්‍රශ්නයක් නැහැ වගේ අර දැන් මේ අවසන් මොහොත කියලා මට හිතුණා. කමක් නැහැ ඉතින් ඊට පස්සේ මට හිතුණා කමක් නැහැ කොයි වෙලේ හරි මැරෙනවනේ. මේ ඒක කමක් නැහැ. මේ වෙලාවේ මේ විදිහට මැරෙන්න තියෙනවා නම් මම මේ වෙලාව මට මතක් වුණා මම භාවනාවක ඉන්නේ ඉන්නේ ඉන්න ගමන් මේ විදිහට මෙහෙම හුස්මට ගියා නම් හොඳයි කියලා මම ඒ විදිහටම බලාගෙන හිටියා විනාඩියක් විතර වගේ ස්වාමීන් වහන්සේ එහෙම ඒක තේරෙන්නේ කොච්චර කාලයද කියලා එහෙම එහෙම හරි කියලා දැන් මම ලෑස්ති වගේ ඉඳ දුන්නා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ආයෙ ටික වෙලාවකින් දැන් මම අත්තරලා ඉවරයි ස්වාමීන් වහන්සේ මාව ඊට පස්සේ එක පාට අර නැතිව ගිහින් තිබ්බේ හුස්ම නිසා වහන්ස ඒක නිකන් අමෝතු විදිහට ඒ හුස්ම දීර්ඝ හුස්මකින් ආයෙත් ශරීරයට ආවා. ඊට පස්සේ තමයි එක පාට ගැස්සිලා වගේ මම බැලුවේ මට මොකක්ද වුනේ කියලා. පස්සේ කල්පනා කරා මම භාවනා කරලා මම මැරුණනේ මම නැගිට්ටනේ කියලා. ඊට මට මාර සතුටක් දැනුණා. ඒ සතුට උදේ එළි වෙනකොට සාන්ද්‍ර වෙනකොට අර මට ඒ කාලේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුලින් කිව්වා වගේ අර නිින්ද තත්ත්වය ඒ වර නිින්ද යන එක අඩු වෙන අර භාවනාවටම කැමැත්ත වගේ ලොකු මේකක් තිබ්බ අර ආලෝකයක් වගේ හැමතිස්සෙම හැස් දෙක පියාගත්තම ආලෝකයක් වගේ ඒ ඔබ වහන්සේ අර මුලින් කිව්ව තත්ත්ව ටිකත් මට ඒ කාලේ තිබුණා. ඊට පස්සේ උදේ මම මාර එදායින් පස්සේ නිකන් මම ආයේ මරණයෙන් නැගිට්ටා වගේ ලොකු සතුටකින් උද්‍යෝගයකින් තමයි ඉතුරු කටයුත්ත කරේ මම ඒක එවලම ස්වාමීන් වහන්සේලා ගම විහාර ස්වාමීන් වහන්සේලා කමටහනකට ඉදිරිපත් කරලා ලිව්වා එදායින් පස්සේ අර ආයෙත් මරණින් නැගිට වගේ අත්දැකීමක් ලැබුවා. අර ඔබ වහන්සේ කියව අර බයිසුපට්ඨානය කියන එක ඒකද කියලා හිතෙනවා මට ඒක තමයි කියලා. මොකද නැරෙනකොට බය හිතෙන අර දරුවාත් හරින්න බැරි එක විතරයි උනේ. ඒ වගේ දෙයක් සංස් අත්දැක්ක මට ඒක මේ වෙලාවේ කියන්න හිතෙන අද ධර්ම දේශනාවට ගොඩක් සමාන හින්දා. ඉතින් ඔබ වහන්සේට ඉගෙන මොන හරි එක දැනගන්න කැමති සවනංශ ගෝහන්සේට ගොඩාක් පිං අද සතුටේ ගෝහන්සේ කතා කරන්න ලැබිච්ච එකක් සවනංශ එදින මාර හදුවක් ලැබෙන්නේ සතර එකත් මාරයි. තුන්සරයක් මාරය. ඉතින් මේක තුන්සරයකට පෙන්නනා බාඩ අවස්ථා තුනකින් තිබ්බත මල පොතේ දන්ර ගමම්ම සතිය පීඨේ වුත් විශාල ආලෝකයෙන් නිවනට යනවා. තරම් දෙන්න ගියොත් චින්තාමය ඥාන දිගේ ඊට පස්සේ වෙන ජවනිකාවට වැටෙනවා. ඊට පස්සේ ඔය හොඳ නරක හරි වැරදි අනම්මනම් එක දඟලනවා. ඒකෙත් Tamanට කොට දා ගන්න බැරිනොත් කර්ම ශක්තියට වැටෙනවා. ඒක භාවස්ථා තුනක් පෙන්නනවා. ඉතින් මිනිහකට ළඟ තියලා කියෝ කියව ඉන්න එක තමයි කරන්නේ. ඔයා ඉන්නේ මැරිලා. ඔක බාහිර ගන්න. ඔය නිකන් මැරිලාට ගිහලා පොතා ඉන්නවා, දුව ඉන්නවා, අනම්මන කයිවර නැතුව බාහිර ගත්තොත් සමශීෂී නිවන. එහෙම නැත්නම් කායයක ධර්ම කායය කියලා කියනවා. සම්භෝග කායය ඊගාට කර්මයට වැටෙනවා. අපිට අවස්ථා තුනක් දෙනවා. කාකරතයක් වුණාට පස්සේ ආපහු අර කාම ලෝකෙට එන්න. ඒකව දන්න එක තමයි තිබ්බත මනපතේ විස්තර කරලා කියලා දෙන්නේ. ඉතින් මේකට සමාන්තරව තව රිසර්ච් එකක් කරනවා අවුරුදු දැන් 40ක් විතර වගේ මහරපයි අධ්‍යක්ෂින් කියලා. ඒ වගේ වෙනකොට ඔය ඔපරේෂන් එකට පස්සේ සමහරුන්ට ඒක සිද්ධ වෙනවා. එනකන් තා පැයකින් මැරෙනකොට ඒ සමිතියට දැනුම් දෙනවා. මම පේනවනේ ස්පිතාලේ ඒකත් එක්ක ගිහිල්ලා කතා කරලා තියෙනවා. කතා කරනකොට මේ මැරෙන කෙනාගේ මානසිකත්වයේ මේ කට්ටිය සටහන් කරගන්න සමහර ඇත්තට මැරෙනවා කලාතුරකින් කෙනෙක් මැරලා ආපහු ගොඩ එනවා ඒක මේ පොත ලියනකොට ඉස්සල්ලාම පළවෙනිම සඳහන් කර තියෙන සර්වඥාන්සේගේ පරිණිරවාණ ඊට පස්සේ සිව දෙයියන්ගේ ඊට පස්සේ නිසර්ගදත්ත මහරජ්‍ය කොහොමද පේනවා ඒගොල්ලෝ මේ දැක දැක දැන දැන මරණේ බුද්ධ විදිනේ ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් සුත්ත ධර්ම විදියට ගණන් ගන්න විද්‍යානුකූලයි කියලා ගණන් ගන්නෑ අන්තික ඔය ඇඟේ මේ නැති වෙන එක පාට ගල් වෙනවා පා වෙනවා වගේ දේවල් ධාතු ක්ෂෝභ නිසා සිද්ධ වෙනවා. අධික සීතලෙන් ඉඳ ගියොත් පුදුමාකාර බය වෙලා හැරෙන්නේ. ඒක එකක්. වාතය විසුනාම තව එකක්. එහෙමම ගිහිල්ලා ඒ ධාතු තමයි ඒ වෙලාවට ප්‍රකට වෙන්නේ. ඉතින් අපි ඒක දන්නේ නැතුව අපි ඉතින් අර ශරීරයට සම්බන්ධ කරන කියන්නේ දන්නේ විතරනේ අපි. ඒක නිසා ඒවත් උගන්ලා දෙන නිසා මේක අපි ප්‍රධානම දෙයක් තියෙනවා ඔහම ඇත්තටම මැරුණා නෑ ඔයගේ බොරුව කියනවාද මන් දන්නේ නෑ ඇත්තටම මැරුණා කරුණු තුනක් හොයාගෙන තියෙනවා නැෂනල් ටෙලිග්‍රාෆ් කියන සංග්‍රහයේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඒව උපුටා ගන්න තහනම් ඒ පොතේ ඇත්තටම මැරලා නැගිටපු කෙනෙක් කවදාකවත් අය සතෙකුට හානි කරන්නේත් නෑ සතෙකුට නේද අනුකම්පාව සම්පූර්ණ 100ක් වෙහිතා කියලා. පණ තියෙන ගැහි පිළිබඳ හැඟීමක් ඇත්ද දෙක මම කාලකන්ණී කියලා අය කවදාකවත් කියන්නේ නෑ. ඒ අත්දැකීම ලැබවලා නැගිටපු එකන මම කාලකන්ණියෙක් යමෝද මේ පොටෙන්ෂල් එක තේරෙනවා වෙලා. තුන ඕනම වයසක කොච්චර වයසියක් දුර්ලභවත් ශිල්ප ඉගෙන ගැනීම, භාෂා ඉගෙන ගැනීම සහ අලුත් අලුත් දේවල් ඉගෙන ගැනීම නතර කරන්න දැන් මට මට මහලු වයසේ බැදී පෙන ගායනා පෙරසේ එහෙම නැහැ. ඉතින් මේ ලකුණු තුනෙන් කියන්න පුළුවන් එයාගේ ජීවිතේ තීරණ වෙලා තියෙනවා කියලා. නිරංජා ස්වාමීන් වහන්සේ තව දෙන්නෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ හරි අපි එක්කෙනෙකුට දෙමු අපිට පාසලක ගුරු භවතුන් සමග ළමයි තොගයක් වෙනවා අපි ඒකට සම්බන්ධ කරන්න බලාපොරොත්තු එතකන් ඔය කෙනා සිල්දයන් ප්‍රභා කතා කරන්න පුළුවන් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ කතා කරන පළවෙනි අවස්ථාව ස්වාමීන් වහන්සේ මම කමටහන් අරගෙන තියෙන මේ අවුරුදු 4කට ප්‍රථම මේ අපේ ගෞරවනීය පාන්දුර චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙන් 2020 වසරේ මේ මාසේ Zoom කොරෝනා පීරියඩ් එකේ Zoom එකෙන් තිබුණ වැඩසටහනකදී මම කමටහනක් ලියන්නේ මොනවාද එහෙම කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. එතනදී මම උන්වහන්සේට කොහොම හරි දරුවෙක් ලව්ව මොන ඇරියා මට මගේ පහුගිය සිද්ධි භාවනාවේදී මතක් වෙනවා කියන එක. එතකොට උන්වහන්සේ මට අවවාද කරා අතීතය නිරුද්ධයි අනාගතය ගැන හිතන්න එපා. මේ වර්තමාන මොහොතට සිහියට එළඹෙන්න කියන එක එතකොට ස්වාමීන් වහන්සේ මේ මාව නිකන් උඩට යනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ ඒක මට තේරෙනවා මට නිවැරදි වචනය එතනදී ලැබුණා කියන එක මං දිගටම ඒ අනුඔස්සේ ගියා 2020 දෙසැම්බර් මාසයේදී මේ භාවනා අත්දැකීම ලැබුවා ස්වාමීන් වහන්සේ. ඒ භාවනාවේදී සියලුම ඉන්ද්‍රියන් අප්‍රිය වුණා කියන එක පුළුවන්. ඒ කියන්නේ නින්දට අවදි වුණා වගේ මේ කය යන්ත්‍රයක් වගේ ලොකු මැෂින් එකකට දාලා අඹරනවා වගේ හරි වේදනාකාරී නැගිටින්න දැඟලුවා ඒක බෑ කියලා තේරුණා. ඒ කියන්නේ ඇස කන නාසය කිසිම එකක් වෙලාව ක්‍රියාකාරී නෑ කියන එක තේරුණා. හරි දුක්ඛ ඒක වේදනාකාරී ස්වාමීන් වහන්සේ කියන්න බෑ. එච්චරටම ලොකු යන්ත්‍රයකට දාලා මේකේ ඇඟ තියෙන ඔක්කොම අඹරන ගතියක් දැනුනේ. ඊට පස්සේ තේරුණා මට දැන් මග මම කියන කෙනාට මේක කරන්න දෙයක් නැහැ දැන් බලාගෙන ඉන්න ඕන කියන එක ස්වාමීන් වහන්සේ මගේ මෙල්බර්න් වල ඉන්නවා මගේ නංගි එයා තමයි මාව නිස්සාරණ වයින්ට සහභාගී කරෙව්වේ නංගි මට ගොඩාක් ලින්ක්ස් වල තිබුණා ලොකු ස්වාමීන් වහන්සේගේ ඔබ වහන්සේගේ ධර්මදේශනා එක් කවදා හරි අහපු ධර්මදේශනාවක මට ඇහෙනවා දැන් කරන්න දෙයක් නැහැ ජීවිතය අතාරින්න තමයි ජීවිතය අතාරින්න තමයි කියන එක ඇහුණා ස්වාමීන් වහන්සේ මට ලොකු රූප පැලක් වෙනුණා. ඒ කියන්නේ picture frames. ඒක පෙනිපෙනි වේගෙන් වේගෙන් ගියා. දැන් මගේ කන්ට්‍රෝල් එකේ නෑ මේක යනවා යනවා පල්ලෙහාටම යනවා. මාවනේ අඳුරු පැත්ත පරිස්සමෙන් පේන අඳුරු පැත්තකුත් මම ඒ අවස්ථාවේදී මට කිසි දෙයක් දරුවෙක්වත් කාවත් මතක් වුණේ නැහැ ස්වාමීනාස. ලොකු ස්වාමීනාසේ ගෞරවනීය උදීරගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ඔබ වහන්සේගේ වචනය වුණත් දැන් ජීවිතය අත්හරින්න කියලා මම මගේ ජීවිතය අත්හැරියා ස්වාමීන් වහන්සේ මට බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියන එක ඒ මොහොතේ ශරණෙන් හිතුණා මම මුකුත් ලොකුවට බණ අහපු කෙනෙක් ත්‍රිපිටකයක් ඇසුරු කරපු කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මට කරන්න තිබුණේ එච්චරයි ඒ වෙලාවේ මම ඒක කරා මාව ඒ අඳුරු පැත්තෙන් මිදිලා විශාල ආලෝකයක් පැත්තට ගියා. ඊට පස්සේ මං කොයි වෙලාවෙ දැන නැගිට වුණාම ආව නැගිටුනම ලොකු ඩ්‍රවුසි ගතියක් තිබුණා ඒක ලොකු ඩ්‍රවුසි ගතියක් මම මගේ ඔස්ට්‍රේලියාවේ ඉන්න නංගිට කතා කළා තෝ මෙහෙම ආ කියලා දැන් හොඳට බුදුන් වඳින්න ඔයා බය වෙන්න එපා හොඳට බුදුන් වැඳලා ඉන්න මම පස්වෙනිදා උදෙත් මම නැගිටලා බලනකොට මට නිකන් හිතුණා මම ඩීප් සී එකේ ඉන්නවා වගේ තේරුණේ කියන්නේ ලොකුවට ආලෝකය වැටුණා ඩීප් සී එකක වගේ ලොකු එනර්ජි එකක් තිබුණා මට ඒ එනර්ජි එක අරින්න ඕන වුණා ස්වාමීන් වහන්සේ මම මුළු ගෙදරම ඔක්කොම කර්ටන්ස් ගැලෙව්වා ගලවලා ඔක්කොම හේදුවා එහෙම එහෙම කර කර මම එනර්ජි එක ඇරියා මට පූජ්‍ය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට මේ අත්දැකීම කියන්න තරම් පෞරුෂත්වයක් ආවේ නැහැ. ඒ තරම් භයංකරයි. මාස 6කට පස්සේ මම උන්වහන්සේට මේ අත්දැකීම කිව්වා. එතකොට උන්වහන්සේ ඉදිරියටත් යන්න මේ විදිහටම ඉදිරියට යන්න නිවැරදි කියන එක. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තවත් භාවනා අත්දැකීම් ලැබුවා. අධික නිදිමතක් තියෙන වෙලාවක නිදිමත ඉක්මවලා මේ සම්පූර්ණයෙන්ම මේ රස්නේමට දැනුණ කයත් ඉක්මවල සිපුවිලිත් ඉක්මවල නිකන් ස්වභාවයක් කියන ස්වභාවයටත් අත්ුණා මට හිතුණා මගේ මේ අත්දැකීම ඔබ වහන්සේට ප්‍රකාශ කිරීම මගේ කලගුණ සැලකීමක් කියන එක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා ස්වාමීන් වහන්සේ මේක දිහා වල්පල් පේවනක් විතරයි මං අහක දීටයලුවත් මට හිතුනේ. දැනට කොහොමද දවසේ කොච්චර පරියන්ක ගන්නවද කොච්චර සක්මන් කරනවද කොහොමද ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්නේ. හලෝ ඇයිනාද ස්වාමීන් වහන්සේ එනට නිත්‍යානුකෝ නිතිපතා භාවනා කටයුතු කරනවද නැත්නම් ඔක වෙච්ච එක සිද්ධියක් විතරද? නිතිපතාම කරනවා ස්වාමීන් වහන්සේ මට කියන්නේ ළඟදීම භාවනා කරනකොට හොඳට කෙරෙච්ච පරියන්කයක විස්තර ටිකක් ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මත් පිම්බීම හැකිලිම මූල කමඨහන එතකොට අර පටන් ගන්න තැනදිම නිකම් මහන්සි ගතියක් එනවා ඊට පස්සේ පිම්බීම හැකිලිම එක මේ පට්ටල් වෙලා වගේ ගිහිල්ලා සංසුන් තැනකට යනවා ස්වාමීන් වහන්සේ හැබැයි ශබ්ද ඇහෙනවා ඒ ටික තමයි අපිට පිම්බීම ඇකිලිම හෝ ආනපානි හෝ මොකක් හරි අරගෙන ඒ ගියා කියලා දැනෙන්නේ මොකද්ද වෙහෙස කරගතියක් තමයි. එහෙමයි. බලපු නැති දෙයක් නේ. ඉස්ලාම අපි අල්පෙන් පන්ති කාමරට ගියා වගේ උසාවියකට ගියා වගේ සමහරවිට කරනවා ටික වෙලාවක් ගියාට පස්සේ ඒක සංසිඳන අන්තිමට කියන්නේ කියලා හද්ද ඇහිදිත් ඔය පිම්බීම ඇකිලිම බලන්න පුළුවන් විදිහට ඔක හුරු වීමක් තමයි කරන්නේ. ඉතින් ඒක තමයි අපිට අර වෙච්ච සිද්ධියෙන් ගන්න තියෙන පාඩම. එහෙමයි. පුළුවන් තරම් දවසේ සක්මනත් ස්වාමීන් වහන්සේගේ දේවල් වලට ගත කරන්න ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මනත් මං ගක් කරනවා ස්වාමීන් වහන්සේ සක්මන මට ගොඩක් ප්‍රයෝජනවත් කියන එක තේරෙනවා නිකන් ජීවිතේට ඒ කියන්නේ හැම කාරණයකදීම ඇවිදිනවත් මට ඒක ශක්මනක් වගේ ඊපස්සේ දැන් ඇවිදින නිකන් ක්‍රියාවලියක් වගේ තමයි දැනෙන හැම බොම් ප්‍රීතියෙන් ඉන්නවට කාට හරි කියලා දීලා තියෙනවද සක්මන් කරන්න මෙහෙමයි දරුවට කියලා දීලා තියෙනවා පොඩි පුතාට පොඩි පුතාට කියලා දීලා තියෙනවා අපි ඒ අපිට ලැබිච්ච අත්දැකීම අපි පොඩි උන්ට එහෙම නැත්නම් අපේ ඥාති ඉන්න පුළුවන් තරම් කියලා දෙනකොට තමයි අපිට තේරෙන්නේ ඒකට අමාත්‍ය සංනිවේදනය කරන්න කියලා. ඒ නිසා අපි තේරි අපි තේරිච්ච පිළිසක් අපිට අත්දකලා තියෙනවා. අපි දන්නවා අනික් ගොල්ලෝ තාම එච්චර මේවට පෙළඹිලා නැහැ. ඒ අයිට මේක පොඩ පොඩ හඳුන්වා දීම තමයි කිය අපි මේ සාසනය කරනවා කියලා කරන්නේ. ඕකකින් පැවිදි වෙන්නම, අරණ්‍ය ගත වෙන්නම, ත්‍රිපිටකය ඉගෙන ගන්නම අවශ්‍ය නැහැ. ඒක විශ්ව තමන්ගේ අත්දැකීම අනික් අයට කියලා දෙන එක තමයි අපි කරන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීමත් ලොකු පෞරුෂත්වයක්. එහෙමයි. ඉතින් ධර්මයට කියන්නේ අපිට දැන් 9:20 වෙලාව අපි මේ මෙතෙක් කරපු සූම් සාකච්ඡාව මෙතන නතර කරනවා. ලොකු ස්වාමින් වහන්සේ විසන්දි වෙලා තියෙන්නේ ඒක නිසා අපි සූම් වැඩසටහන මෙතනින් නිමා කරනවා. සහභාගී වූ සැමට තෙරුවන් සරණයි.